අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 113 වෙනි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසටයි එළඹලා තියෙන්නේ අපිට මේ පැය වෙන් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි උපාසක මහත්තයයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු ප්‍රශ්න වහන්සේට ඉදිරිපත් කරන්න වෙන්නේ ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට <clears throat> ආධුනිකයෙක් මේ ඊයේ දිනේදී මා ඉදිරිපත් කළ දහම් ගැටලුව අපහැදිලි වූ හේයින් අද දිනද එම ගැටලුව පිරිසුදු කර ඉදිරිපත් කරන මෙන් ඔබ වහන්සේගෙන් ලද උපදෙස් අනුව මේ ඉදිරිපත් කරමි. <clears throat> ඊයේ දින දහම් ගැටලු සාකච්ඡා කිරීමේදී ලබා දුන් උපදෙස් වලින් අනතුරුව පැවතු සමෝහ පරයන්ක භාවනාවේදී මම මූල කර්මස්ථාන වශයෙන් ආස්වාසය හා ප්‍රාස්වාසය අරමුණු කරගත්ෙමි. මාහට ආස්වාසය වාර 10ක් පමණ නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණි. ඉන්පසු මාගේ සිත මූල කර්මස්ථානයෙන් පිටට ගිය බව වැටහිණි. නමුත් නැවත මාහට මාගේ සිත මූල කර්මස්ථානයට ගෙන හැකියාව ලැබුණි. මෙය පරියංග භාවනාවේ මුල් භාගයේදී වරින් වර සිදුවන බව මම නිරීක්ෂණය කළෙමි. ඉන්පසු භාවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමේදී මාගේ වම් ඔර හිසේ සිට වම් අත දිගේ පිච්චීගෙන යනවා වැනි දරුණු වේදනාවක් හටගන්නට විය. මට එය මහත් වේදනාවක් ගෙන දුන්නද මම ඒ වේදනාව නිරීක්ෂණය කළෙමි. වේදනාව විටක වැඩියෙන්ද මාහට දැනුණු අතර විටක වේදනාව අඩුවෙන් දැනෙන්නට විය. මම එම වේදනාව තවදුරටත් නිරීක්ෂණය කෙළෙමි. එහිදී මාගේ ආශ්වාසය සමග එම වේදනාවද ඇති වී ප්‍රාශ්වාසයේදී එම වේදනාව අඩු වී යන බව මාහට නිරීක්ෂණය විය. මේ කෙරෙහි සිත යොමු කර එය දිගින් දිගටම නිරීක්ෂණය කිරීම තුළින් එම වේදනාව නැති වී ගිය ගිය බව මට ප්‍රත්‍යක්ෂ විය. ඊයේ සවස සමෝහ පරයන්කයට අසුන්ගත් මම විනාඩි 50ක කාලයක් ඉහත ගී සියල්ල නිරීක්ෂණය කරමින් සිත පරයන්ක භාවනාවෙම යෙදවීමට සමත් වීමි. ඒ පිළිබඳ මාගේ සිතට සිතට සතුටක් දැනේ. මම සක්මන් භාවනාව සිදු කිරීමේදී මාගේ දකුණු පාදය මේ මගේ වම් පාදය යයි මෙනෙහි කළමි. සාමාන්‍ය ජීවිතයේදී මගේ වම් උරහිස ප්‍රදේශය සමගින් කොන්ද ආශ්‍රිතව යම් වේදනාවක් විටින් විට ඇතිවන හේයින් මම වම් පාදයේ ශරීරයේ වැඩි බරක් නොදී වම් පාදයට ශරීරයේ වැඩි බරක් නොදී ඇවිදීමට හුරු කරගත්ෙක් මේ. එම නිසා සක්මන් භාවනාවේ යෙදීමේදී ශරීරයේ වැඩි බරක් දකුණු පාදයට දැනීම තුලින් ඒ මාගේ දකුණු පාදයේ බවත් වම් පාදයේ සැහැල්ලුවෙන් තැබීමට හැකිවීමෙන් ඒ මාගේ වම් පාදයේ බවත් නිරීක්ෂණය කරමින් සතිය සතිය පැවතීමට අද දිනේ මම අද දිනේ වන විට මාහට හැකියාව ලැබී ඇත. ගරු ස්වාමීන් වහන්ස මේ ආකාරයෙන්ම ඉදිරියටත් පරියංකය හා සක්මන් භාවනාවේ යෙදීම නිවැරදි වන්නේද? භාවනාවේ වැඩි දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් උපදේශක් ගෞරවයෙන් අපේක්ෂා කරන්න මේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉදිරිපත් කිරීමේ කියන්නේ ප්‍රශ්න දීලා ඉදිරිපත් කිරීමේ සහ පරයන්කේදී අරමුණට සමීප වීමේ දක්ෂකා දෙකම දිනු වෙලා තියෙනවා මේ ලියුමේ බලනකොට. ඒ කියන්නේ පරිපූර්ණත්වයට ගිහිල්ලා නෙවෙයි අපි ඊයේ සාකච්ඡා කරපු එකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා. එහෙම නමුත් මේක අර පරියන්කේදී සඳහන් කරලා තියෙනවා ආසස් ප්‍රසස් 10 වාර 10ක් විතර ගියාම හිත පිට ගියා කියලා. හිත පිට ගියේ මොකටද කියන එක ලියලා නැහැ. ඊට පස්සේ කියනවා එතන ඉඳලා නැවත මූල කර්මත්තාන්ට ආවයි කියලා. එම ඒ වෙනුවට මල්ලෙන් ගහලා ලියන වෙනුවට හිත පිට ගියේ සද්දකට කියලා අපි හිතමු. සද්දකේ ඉඳලා මගේ හිත ආනාපානට ආවයි කියලා හරියටම ඒ කාරණාවල් රචනයට ඇතුල් කරනවා නම් ඒක ලොකු ඕජාවක් දෙනවා ලොකු රසයක් දෙනවා. ඒ අරමුණේ ඉඳලා මූල කර්මත්තාන්ට හිතාවයි කියන එක නිකන් ඒක නිකන් බොහොම වේලිච්ච කතාවක්. ඒසයකට පුළුවන් තරම් ඕජාව දාන්න. මගේ හිත පිටිගේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලකටද ඒතර මේ හිතවිල්ලේ ඉඳලා මගේ හිත නැවත ආනාපානෙට ආවා කියන මිසක මූල කර්මත්තන්ට ආවා කියන්න යන්න එපා. මොකද ඒ ටික තමයි අපි මේ අත්දැකීම නැත්නම් අද්දුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් ලියලා තියෙන්නේ. එතකොට තමයි අහන්න තියෙන්නේ. දැන් මේ පිට ගිය නැත්නම් පිට අරමුණට ගිය හිත නැවත මූල කර්මත්තාන පැමිණිච්ච අවස්ථාවක් ගැන මේක ලියලා තියෙනවා මම ඒක ගැන මේ ප්‍රශ්න කරන්නේ එතකොට Tamanට නැවත මූල කර්මත්තාන පැමිණුණාට පස්සේ පිට ගමනක් ගිහින් නැවත gedara ආව වගේ වැටහිමක් දාවේ එහෙම නැත්නම් මූල කර්මත්තානේ නැවත පැමිණෙනකොට නూరుණු පුරුදු අලුතෙන්ම කීකරු කර ගන්න ඕන තැනක් පාටපත් වෙලා තිබුණාද පිට ගිහිල්ලා හිත නැවත මූල කර්මත්තාන එනකොට මූල කර්මත්තානේ තිබුණේ නැත්නම් මෙතන කියන්නේ ආනපානේ ආනපානේ මොන වගේ තැනකද එතකොට Tamanට වැටහිච්ච දේ පොඩ්ඩක් කියනවනම් ඒක ලොකු උදව්වක් වෙයි කමඨයන් සුද්ධ කළ දෙන්නත් ඉදිරි ගමනට ඉතින් මේ ලියපෙකන කැමතිද මේ ඒතරතුරු සභාවට දෙන්න ඔව් මගේ ප්‍රශ්නේ මූල කොටසේ තියෙන රචනය මගේ හිත පිට ගියා ඊට පස්සේ පිට ගියේ හිතම නැත්තත් මූල කර්මත්තාන ගත්තා කියලා බොහොම ජෙනරල් සාමාන්‍ය ස්ටේට්මන්ට් එක මම කියන මේක හරියට වර්ගීකරණය කරන්න අවල් තැන ඉඳලා ගත්තේ. ගත්තට පස්සේ මේ Taman නම් කරන වර්ණකන මේ මූල කර්මස්ථානයේ වෙන ආනාපානෙට සුහදව හිත ගෙදරට ආපු වගේ ආවද නැත්නම් එනකොට ඒක කීකරු කරගන්න බැරි වුණාද ආයාස කර වුණාද කියලා අපහු එන ගමනේ කොහොමද කියලා විස්තර කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ සිතවිල්ලකට තමයි මගේ පිට මූල කර්මස්ථානයෙන් පිටට ගියේ ඒක කීකරු කියන්නේ ඒකට වෑයමක් දරන්න ඕනේ නැහැ නැවත ආනාපානියට පානට සිත ගන්න. කීකරුව සිත නැවතත් ආනාපානයට ගන්න මට හැකි වුණා. ඒකට ඒ කියන්නේ පිටගියේ හිතේ ඉඳලා තමන් මෙහෙවීමකින් තොරව අනායාසයෙන්ම හිත මූල කර්ණත්තාන්ට ආවා. ඒ කියන්නේ මට වැටහුණා මගේ සිත පිට ගියා කියන එක. ඒ ෂණේකින්ම මට නැවත සිත ආනාපානයට ගැනීමට හැකි ඒක තමයි දකින්නේ මේ විධාන කරන්නේ නැතුව මෙහෙයුමකින් තොරව හිත නැවත මූල කර්මතාණ්ඩ යෑම හොඳ දෙයක් විදිහට දකින්න අර්ග දෙයක් විදිහට දකින්න. හොඳ දෙයක් විදිහට. ඒ හොඳේ කොහොද කවදාද ඉගෙන ගත්තේ? කොහොමද හිත මේ පාඩම ඉගෙන ගත්තේ? සමිනාංශය කියන්නේ භාවනාව කරනකොට ඒක වෑයමකින් තොරව මට නැවත සිත ඒ තැනට ගන්න පුළුවන් වුණා කියන එක මේ කියන්නේ මම පළවෙනි දවසේ ඉඳන්ම කරනකොට ඉස්ලාම් පාරයන්ක භාවනා විනාඩි 10ක්වත් මට කරගන්න බැරි වුණා. සිත පිට ගියා. ඒකට නැවත වෑයමක් දරලා තමයි මම ඒ කාල සීමාවේදී භාවනා වේදුනේ. ඒත් මේ ඊයේ හවසේ කරපු දෙයින් වෑයමකින් තොරව මට ගන්න පුළුවන් වුණා සිත. ඒකින්ද මම හිතනවා ඒක කීකරුකමින් සිත ආනාපානයට පැමිණීම මට වාසියක් කියන්නේ. වාසියක්. ඒක මම පිළිගන්නවා. ඒ වුණාට මේක කොහෙන් ඉගෙන ගත්ත පාඩමක්ද? එහෙම නැත්නම් මේ අම්මා අප්පා දීප එකක්ද? පොත් බලලා ගත්ත එකක්ද? කොහෙන්ද මේ හිත මේ වැරදි තැනක ඉඳලා හරි තැනට අනායාසයෙන් එන තැනට එනවා කියන ඕනේ හොඳම පැත්ත හිතේ. මේක කොහෙන්දින් තමයි මේක හුරු කරගත්තද කොහොමද උනේ කියන එක කැමැතිද කට උත්තරයක් වශයෙන් කියන්නේ. කොහොමද වෙන්නේ ඇත්තේ කියලා හරි අඩු ගන්න. මම දන්නේ මගේ ප්‍රශ්නේ හරියට එල්ල වුණාද කියලා. මේ හිත පිට ගිය වෙලාවේදී පිට ගිය බව දැනගත්තකම මෙතෙන්ට යන්න ඕන කියලා යාම දන්නවා. යා පාපෝ ගෙදර එනවා. ඒක බොහොම වටිනා ගුණයක්. මේක කොහොමද මේ Tamange හිතට මේක වද්දාගත්තේ? වැදුනේ කොහොමද කියලා මං අහන්නේ. ඒක Tamanට වගකීමෙන් උත්තර දෙන්න පුළුවන් එකක්ද නැත්නම් මට නිකන් අහම්බෙක් මෙච්ච එකක්ද? අහම්බෙන් වෙච්ච එකක් ස්වාමීන් වහන්සේ කියන්නේ පළවෙනි දවසේ ඉඳන් ඊයේ වෙනකොට ඒ දෙ කියන්නේ පළවෙනි දවස් දෙක ඇතුළත මට එහෙම දෙයක් වුණේ නැහැ. මං ආයාසයෙන් ගත්තේ. ඒත් ඊයේ එක හම්බෙන් වගේ يعني වැඩි කාල සීමාවක් මම ඊයේ භාවනාවේ පරයන්ක භාවනාවේ එක දිගට මේ යෙදුනා. අහම්බෙන් වගේ තමයි ඒ දේ ආයාසයෙන් තොරව මට සිදුුනේ. ඒ ඒ දේ වෙන කෙනෙකුට සිද්ධ වෙන්න වේවා කියන අදහසෙන් කාටද උපදේශයක් දෙනවා නම් මෙන්න මෙහෙම කෙරුවොත් තමන්ගේ වැරදි තැන හිතලා අගෝචර භූමියේ ඉඳලා ගෝචර භූමියට හිතෙයි කියලා වෙන කෙනෙකුට උපදේශයක් දෙනවා නම් කොහොම හිතයිද කොහොම කියනවද කොහොමද කියන්න පුළුවන් හිතා ගන්න අමාරුද මේ කාට හරි මේ පරිණාම මේක හොඳ පාඩමක් කාට කියලා දෙන්නේ කොහොමද? මයිත් එක්ක කතා කරන ගියාම අමාරු වැටෙනවා ඒකයි වෙන්නේ. කෙසේ නමුත් මෙච්චරයි අපි භාවනාව ඉගෙන ගන්න එකම දේ. භාවනා කරනකොට කොච්චර දෝ හිත නරක තැනට යනවා. නරක තැන කිය බව දැනගත්තට පස්සේ හොඳ තැන දන්නවා මේ නරක තැන. හොඳ තැන ගෙනත් තියෙන එක එච්චරයි භාවනාව කියන්නේ. නරක තැනට යන්න එපයි කියන්නත් එපා. ඉස්සල ඉස්සල කිව්වට හිතේ ඉන්නේ නැහැ. හිත බොහොම කීකරු අකීකරුයි. ඔව් පහුවෙනකොට භාවනා හරිනම් යෝනිසමංස්කාරය හරිනම් සම්මාදිට්ඨිය හරිනම් නරක දේ නරක දේ වශයෙන් දන්නවා. හොඳ දේ හොඳ දේ වශයෙන් දන්නවා. නරක දේ නරක දේ කියලා දැනගන්නකොට ඉබේම හිත හොඳ දෙයට එනවා. ඒක මානව මනස මනසක්. ඒ මානවයේ අයිතිවාසිකම. නරක දේ හොඳ නරක දෙයට ගියා කියලා පශ්චාත්තාප වුණොත් ඒක මකන්න ගිය ගමන් හිත අන්තිම අවුල් වෙනවා. නරක දේ නරක දේ වශයෙන් දන්නවනම් දැනගත්ත ගමන් ඒක නැවත හොඳ දෙයට එනවයි කියන එක කාල් මාක්ස් තුමත් කියනවා. බුදුරජාන් වහන්සේත් කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කියලා තියෙනවා. ස්වභාවයෙන් අපි හොඳයි. මේ නරකත් එක්ක හැප්පෙන්න යනවායින් තමයි අපි නරක දේ තියෙන නරක බාරගත්ත වෙන්නේ. නරක දේ නරකේ බව දැනගන්නකොට එයා දැනගන්න ඕන හොඳ දේ මොකද්ද කියන එක. බුදුජානසයකට අපිට කර්මත්තානක් දීලා තියෙනවා. නිසා හිතට ඕන තරම් හිතන්න කියන ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් සද්ද වලට නන්නත්තර වෙන්න කියන්නේ. ඕන තරම් වේදනාවට ගෙනියන්න කියන්නේ. යම් වෙලාවක තමයි තේරෙනවා නම් දැන් මම ඉන්න ඕනේ මූල කර්මත්තන් නමුත් ඉන්නේ සද්දක, ඉන්නේ වේදනාවක, වෙන්නේ හිතවිල්ල කියලා දැනගන්න එක විතර ඕන කරන්නේ. ඒක බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා. ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාන. මේ ආශ්‍රව ධර්මයන් මේක ආශ්‍රව ධර්ම බව දන්නවනම් එච්චරයි. ඒක කියරෙනවා කිය. අයින්ස්ටයින් කිව්වේ ඕනෙම ගානක් දිහා බලනකොට මේ ගාන තේරුම් ගත්තා නම් උත්තරය එතන තියෙනවා. ඊට පස්සේ අපි ඒ ප්‍රශ්න පත්‍ර බලන එකාගේ පහසුවට උත්කාණ ලියලා ප්‍රමේය දාලා පියවර දෙකකින් හදලා පෙන්නනවා. නමුත් හදන්න කියන්නේ ඉස්සෙල්ලා තමයි දන්න මේ ප්‍රශ්න මේකයි මේක ව්‍යාපාර වස්තු ගානද බීජ ගණිතයේද සීඝ්‍ර ජ්‍යාමිතියේද සුද්ධ ගණිතයේද වැඩ කරන නිසා ගාන කියනට උත්තරේ තියෙනවා. ඒ නිසා අපි ඉන්නේ වැරදි බව වැරදි තැනක් බව දන්නවනම් ආයෝ හිතට අත්තල් බඳලා දෙන්න ඕනේ නැහැ. ඉස්සෙල්ල ඉස්සෙල්ලට ගියා එහෙම කරන්නේ නැහැ. එයා දන්නේ ඇත්තටම දන්නේ කලබල වෙනවා. ඒ නිසා මේතන හො නරක දේ මෙතන හොඳ දේ. කියලා බලන්න හිටියොත් එදාට තේරෙයි ධර්මීය වැඩ කරන්නේ ධර්ම න්‍යායකට මමයා තමයි මේ තේරම බන කරන්නේ. මමයාට පෙන්වන්න තියෙන මොකරබන්න මේ දේ පෙන්නපන් මේක හරිද මේක නරකද කියලා ස්වභාවයෙන් වෙන්නේ මොකද්ද බලන්න. උදාහරණයක් වශයෙන් කියනවා ලෝ ගෙදර කැත් එකතු වෙන කුණු කුස්සිය කුණු ඕනම දෙයක් මුල්ලකට එකතු වෙලා වහලා තියන්න ඒක පුස් කරනවා. විස වායු ඇති කරනවා. ගෙදරට අවලක්ෂණයක් වෙනවා. නැත්නම් මේ ඔක්කොම අරගෙන අවුවට දාන්න නොබෝ වෙලාවකින් කොම්පෝස්ට් එකක් වෙනවා. ඊට පස්සේ ඒක ලෝකේ තියෙන හොඳම බෝර බාටපත් වෙනවා. ඒක කිසිම මේ රෝගකාරක විස බීජයකට ඉන්න බැරි වෙනවා. ඉතුරු වෙන්නේ ඔක්කොම මෘතෝපජීවී බැක්ටීරියා විතරයි. ලස්සන මේ කාබනික අයින්ද්‍රිය පොහොරක් බවට පත් වෙන නිසා අපි ළඟ තියෙන කෙලෙස් ඔක්කොටම සතිය ආලෝකේ වටන්නේ. වසංගන්න ගියොත් හෝ පටලවන්න ගියොත් තමයි තියෙන නිසා මේ ඒ ලියවිලා තියෙන වාක්‍ය මීට පස්සේ ලියනකොට ඒක පිටවන්න පුළුවන් තරම් විස්තර දෙන්න. මගේ හිත තිබුණ හිතවිල්ලක මම ඉන්නේ හිතවිල්ලක බව දැනගත්තට පස්සේ හිත ආනාපානෙට ගියා ගියාට පස්සේ පිට ගමනක් ගිය කෙනෙක් තමගේ දෙට එන්න වගේ මට නැවත ආනාපානෙ කරන්න පුළුවන් වුණා. ඒකත් කෙරුවා නෙවෙයි සිද්ධ වුණා කියන මේ පිට ගිය හිත නැවත gedara පැමිණීමේ විස්තරය කියන්න පුළුවන් නම් එයා නිවන් නොදැක්කට නිවන් පාර දන්න කෙනෙක්. මම කියනවා මාර්ගස්ත පුද්ගලයෝ කියලා. එයා මාර්ගයට වැටලා තියෙන. දැන් මේක නැවත නැවත කර කර බලන එකයි තියෙන්නේ. සක්මනේදීත් ඕක වෙනවා. ගෙදරින්ද වැඩ කරනකොටත් වෙනවා. පරියන්කේදීත් වෙනවා. හිතවිලි වලිමුත් වෙනවා. ශබ්දෝලිමුත් වෙනවා. වේදනාවලිමුත් වෙනවා. බලන්න ඒක දැනගත්ත ගමන් නැවත තමන්ට ආරක්ෂක භූමියට හිත පැමිණෙන ගතිය තියෙනවා නම් ඒ කෙනාගේ මේ ඇති කරගත්ත මේ ගුණය නැති කරන්න කිසිම මාරයකට බෑ. කිසිම කෙලෙසයකට බෑ. කිසිම දුකකට බෑ. කිසිම කරදරයකට බෑ. මොකද මේක පයින් ගැහුවට මොකද උතුරු කට්ට කොහොම වුණත් කැරකෙන්නේ උතුරටම තමයි. පොල් ගෙඩියක් වතුරට දැම්මොත් කොහොම කෙරුවත් කොච්චර කරකොල දැම්මත් ලැබු පැත්ත උඩට එනවා. ඒ වගේ මේ මේක හොඳ මේක නරක කියන එක පෙන්ලා දුන්නාට පස්සේ හිත මෙතෙන්ට එනවයි කියන එක අපිට අයිති ගුණයක් නෙවෙයි ඒක අපිට හම්බෙච්ච මානව අයිතිවාසිකමක්. අපිට තියෙන හිතට සුද්ධ අවස්ථාවක් දෙන්න පැහැදිලිවම මම ඇඟිලි ගහන්න නැතුව මාන්නේ ඇඟිලි ගහන්න නැතුව තෘෂ්ණාවෙන් කෙලසිලා නැත්නම් හිත ස්වභාවයෙන් යන පිරිසුදු තැන්න කියන එක ඒක ප්‍රසිද්ධ දාර්ශනික මතයක්. ඒක තේරිච්ච දවසේ පේනවා ජීවිතේ මල් විහිම් පල්. ස්වභාවයෙන් යන දුරන නම් යන්නේ මෙයා හොඳ තැනට. මේ මම මේ හොඳ නරක බේරලා මෙතෙන්ට ඵලයන් කියලා හසුරවන්න යනවනේ. ගිය ගම යන්නෙම තණ්හා ඇති කරන දෙයකට, මාන්න ඇති කරන දෙයක, ditthi ඇති කරන දෙයක. ඉතින් ඒ පුද්ගලට පේන්නේ නැහැ. මොකද එයාගේ මාන්නේ වැඩෙන්නේ, එයාගේ තණ්හානේ වැඩෙන්නේ, එයාගේ මම යන්නේ වැඩෙන්නේ. බුදුජානනාංශය දන්න මේ මනස තාමත් මේ හිතට මේ යන්නේන පාර කියලා දෙන්න හදනවා. කියලා දෙන්න යන්න එපා. හිතට සුද්ධ අවස්ථාවක් දෙන්න මම කියන්නේ මේකට සොයන්වරයක් දෙනවා කියලා. කොල්ලෙකුට රජකුමාරයෙකුට රටේ ඉන්න ලස්සනම කුමාරිකාවන් ගෙනල්ලා කැමැති එක තෝරගන්න දින කිව්වට පස්සේ ඉතින් කුමාරයා තෝරන එක තමයි හොඳම එක. ඒක වෙන කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒ කුමාරියම තාත්තා තෝරන්න යන්නෙත් නෑ කුමාරයගම තාත්තා තෝරන්න යන්නෙත් නෑ අනිත් වගේ මේ හිතට සුද්ධ අවස්ථාවක් දීමට අපි සතිය කියලා කියනවා දුන්නට පස්සේ ආයතෙන් යනවා. ඒක සාදු කියලා අනුමෝදන් වෙලා ඉච්චා. හෙටත් පිට යන්න අරින්න පිට ගිහිල්ලා ආයෙත් එන්න අරින්න. උතුරු කට කරකොලත අරින්න බලන්න ආයෙත් කරගෙන උතුරටම තමයි. පොල් ගෙඩියක් දාන්න බලන්න වතුරට කවුරු මොනවා කරුවක්වත් ගුරුත්වාකර්ෂණ ක්‍රමයේ හැටියට ලැබු පැත්ත උඩට එනවා ඒ පැත්තට හිටියොත් රිකිල කවදාවත් ඇඹරෙන්නේ නැහැ. එදාට රිකිල කෙලින්ම පොල් ගෙඩිය උඩට එනවා. ඒ නිසා තවම් කරන කට්ටේ පොල් ගෙඩිය වතුරට දාලා ඒ තිබ්බ විදිහටම ගිහිල්ලා තැම්පත් කරනවා. තේරුණාද? ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඉදිරිපත් කිරීමෙන් මොන වගේ කමඨං සුද්ධ වීමක්ද බලාපොරොත්තු වෙන්නේ මම මේ අවධානය යොමු කරේ වෙන තැනකට. යන විදිය හරි උනන්දුවෙන් කරන්න ඊට අමතරව මේ මේ මේ මේ මෙතනයි මට දැනගත යුතු ප්‍රශ්න කියලා මොනවද තියනවද මේ විශේෂයෙන් කියන දෙයක් නැත්නම් ධෛර්යයෙන් කරගෙන යන්න පුළුවන්. ඉදිරියටත් මේ විදිහටම කරගෙන යන්න බලාපොරොත්තු මේකම වෙන්නේ නැහැ. කමදාම අපේ தත්ත්ව වෙනස් වෙනවා මතක තියාගන්න හිතට කවදාහකත් අපිට හොඳේ විතරක් තියන්න බෑ. හොඳ නරක දෙක හොඳ දුක සැප දෙක ලෝකේ නිති පෙරලේ රියතකලෙස ලෝකේ. නරකේ ඉන්නකොට නරකේ ඉන්න බව දන්නවනම් එයා හොඳට එයි. හොඳේ ඉන්නකොට හොඳ ඉන්න බව දන්නවනම් එච්චරයි. මේකට කරප්පන් ඇල්ලෙන්න යන්න එපා, කලබල වෙන්න යන්න එපා, සදාචාරවාදී වෙන්න එපා. පෙන්නන එක විතරයි සතියෙන් කරන්නේ. මුලදී නම් ඇත්තට මේක ওই කියන තරම් සූර නෑ. පහුවෙනකොට යාට පෙනේවි. ස්වභාවයෙන්ම මේක හොඳ දිහාට හැරිලා යනවා. මොකද දැන් අපි සාකච්ඡා කරලා තියෙනවනේ අදිෂ්ඨාන ශක්තියක් හිතේ තියෙනවනේ. චිත්ත ශක්තියක් තියෙනවනේ. අන්නේ අව ඒ චිත්ත ශක්තියකින් යුක්ත පරියන්කට යෑමට කියනවා ලෑස්තිලා යන්නේ කියලා. ඒක තමයි අපි උපයාගත්ත දේ මේ ආධ්‍යාත්මික ජීවිතේ. ඒ ලෑස්තියෙන් වාඩි වෙන්න. ඒකල කියන්නේ හිතට ඔබට හොඳට තේරෙනවා හොඳ නරක. මම ඉන්නේ විනිශ්චය කරන්න. ඔබ විනිශ්චය කළා ඕන තැනකට ඵලයන් කියලා. ඒකට මම භවනා ලෝකේ කියන්නේ ඕටෝ පයිලට් ඉන් දානවා කියන. ප්ලේන් එක තනි කරම යන්ත්‍රයට බාර දෙනවා කරන්න කියන. නම් කිසි මට්ටමකට උඩට ගත්තට පස්සේ මීටර 100කට උඩට ගියාට පස්සේ ඕනනම් ප්ලේන් එක ඕටෝ පයිලට් ඉන් දාන්න පුළුවන්. ඕනම තියෙන ප්ලේන් එකක් දැන්. මේ වගේ දාන එකයි තියෙන බලන්න. දැම්මට පස්සේ ඒක GPS තුනකින් එයාපෝට් එකෙන් හෑන්ඩ්බුක් එකේ තියෙන විදිහට ලස්සනට කරගෙන යනවා. මේ ඇඟිලි ගැහිම නිසා තමයි මේ අවුල් වෙලා තියෙන්නේ. මම ඒ වාක්‍ය විතරයි මේ පොඩ්ඩක් විග්‍රහ කරේ. මේ දිගට කරගෙන යන්න අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ එසවීම ගෙන යනවා තබනවා යයි මෙනෙහි කළමි. මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. දකුණු පාය වම් පාය ලෙස පැහැදිලිව නිරීක්ෂණය කළ නොහැකි වුවත් දකුණු පාය වම් පාය යයි මෙනෙහි කිරීමෙන්ම වම දකුණ හඳුනා ගතිමි. පියවර 20ක් 25ක් යන විට යටිපතුල් වල ඇටකටු වලින් ඇවිදින බවක් දෙපයේම යටිපතුල් වල මස් නොමැති බවක් දැනේ. තදබර බවක් දැනේ. <clears throat> ඇටකටු වලින් ඇවිදින හා තදබර දැනීම සක්මන් භාවනාව මා හොඳින් නොකරන බවට සලකුණුද හොඳින් භාවනාව වෙනවා නම් পায় සැහැල්ලු බවක් හා සැහැල්ලුව ඇවිදින බව දැනිය යුතුයද ගරු ස්වාමින් වහන්සේ පිහිටවන්න සක්මන් භාවනාවෙන් පසුව පර්යංක භාවනාවට ගියමි මම දැන් මෙතන වාඩි වී සිටීම යන්න විනාඩි 5ක් පමණ නිරීක්ෂණය කළමි හොඳින් පිම්බීම හැකිලිම වැටහෙන්නට විය. හැකිලීම සිදු වී නැවත පිම්බීම සිදුවන විට මොහොතක් නතරව සිට පොඩි ගැස්සීමක් ඇතිව පිම්බීම සිදුවේ. ශාරීරික වේදනා දැනෙන විට ඔබ වහන්සේගේ උපදෙස් අනුව ද්වේෂයෙන් තොරව ඒ දෙස බලා සිටීමේ වේදනාව අඩු වන්නේ නැත. කොන්දේ වේදනාව දෙස බලා සිටින විට ටික වේලාවකින් වාර 20ක් පමණ නිරීක්ෂණය කරමින් සිටින විට එම කොන්දේ වේදනාව නැති වී උරහිස් වේදනාව ඇති වේ. මාගේ සමාධිය හොඳ බව වැටහේ. වෙනත් අරමුණු එන්නේ නැත. නැගිටීමට නොසිතේ. මෙසේ සිටින විට ඇස්වසා සිටින විට දැනෙන කළුවර නැති වී කුඩා ආලෝක බුබුලක් ඇති වී විශාල වේ. කෙස් රොදට උඩින් අලංකාර කහපාට තරමක් ලොකු දැල්ලක් පෙනේ. කණ්ණාඩියකින් බලා සිටිනවා වැනිය. සතුටක් දැනේ. හොඳින් භාවනා කරනවා යයි සිතේ. තව තවත් භාවනා කරන්නට සිතේ. මෙවැනි විටක ක්ලේශයන් රාගයන් යයි මෙනෙහි කළ යුතුයද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායු. මම ඉස්ලාම් දාසේ ධර්ම දේශනාදී මතක් කරපු විදිහට තම මූල කර්මස්ථානයේ අත නෑර යනකොට ඕනම දෙයක් හිතට පේන්න පුළුවන් දැනෙන්න පුළුවන් රස ගඳ පහස සද්ද වතෙන් ඒ දැනෙන හැමදේම අර මූල කර්මස්ථානයේ ඒ පදනමෙන් කඩන්න කරන කරදර මිස ඒව එකකවත් මොනම නිමිත්තක්වත් නැහැ මොනම සංඥාවක්වත් නැහැ ඒ නිසා සක්මන් කරනකොට කෝටු කකුල් වලින් ඇවිදිනා වගේ දැනෙනවද එහෙනම් පූසෙක්ගේ වගේ කොට්ට උඩ ඇවිදිනවා දැනනවා කියනක හොඳ නරක නෙමෙයි තියෙන්නේ මේ කෙනාට කියන්න පුළුවන් නම් සබාවට එව්ව තියෙනකොට මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම ඇවිදිනවා කියන එක දැනුම තියනවාද කියලා අන්න ඒකෙන් නම් කියත හැකි භාවනාව හරිද වැරදිද කියලා. කීපයක නට කියන්න පුළුවන් ද සපේලා මට මේ කෝටු කකුල් වලින් ඇවිදිනවා කියන එක හොඳ නැද්ද? පූතේකේ කොට්ට වගේ ඇවිදින එක හොඳද? ආදිවාසී එක තියේදී මේ කොයි එකෙන් ඇවිදිටිත් මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම දැන් සක්මන් කරනවා කියන එක ආසන්නේ තියාගෙනද මේ කතා කරන්නේ නැත්නම් ඉඳගෙන ඉන්නවා නෙවෙයි තක්මන් කරන බව දන්නේ නැති මට්ටමට මේ වැඩ වැටහෙන විස්තර Tamanට බාධා කරනවාද කියන එක කැමැතිද කට උත්තරයක් දෙන්න. අපේ ආදුරණාස දැනෙනවා ඇවිදින බව. එච්චරයි. එහෙනම් භාවනා කැඩලා නැහැ. ඒ අතරමැද පේන මොනම දෙයකවත් හොඳ නරක තෝරන්න යන්න එපා. ඒක තමයි සතියේ තියෙන වස. පේන කොයි දෙයත් හරි. ඒ පේන දේ බාර ගන්න තුව මෙහෙ මේක හොඳ නෑ මෙහෙ මේක හොඳද කියන එක තමයි මේ චින්තාමේ වශයෙන් අර ලස්සන ප්‍රත්‍යක්ෂේ අවුල් කරනවා. ඒක නිසා ඒව එනමමයි. මේක හරි ඇති මේක වැරදි ඇති මේක ස්වාමීචිගෙන් අහගන්න ඕන කියලා. එකයි කියන්න තියෙන්නේ තමයි මේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ මං ඇවිදිනවා කියලා දන්න තාක්කල් භාවනා දියුණු වෙනවා. ඊට පස්සේ පරියන්කට ආවට පස්සේ පරියන්කේ ඉන්නා තාක්කල් පිම්බීම හැකිලිම් වෙනවා, තානාපාන වෙනවා, මුලමැදක පෙන්නත් මම ඉඳගෙන ඉන්න බවට යන්න පුළුවන් නම් නැත්තම් ඒක පේන තෙක් මානේ නම් භාවනා වැඩෙනවා. අරක පේන්න ඕනේ අරක පේන්න ඕනේ නැහැ කියලා මොනම දෙයක්වත් මේ භාවනා ලෝකේ ස්ථිර කියලා කියන්න බෑ. පේන්නේ Taman ඊට ඉස්සෙල්ලා දවසේ ගිලපුවා තමයි. හිතේ තියෙන දේවල් තමයි පේන්නේ. ඒ නිසා ඒකෙන් කිසිම අර්ථයක් ගන්න එපා. ඒ මොන දේ පෙනුනත් මම මේ ඉරියව්ව අදහනවා. ඇවිදිනකොට ඇවිදින බව පේනවා. ඉඳගෙනකොට ඉඳගෙන ඉන්න බව පේනවා කියන මේ සරල උපමානේ මේ සරල කාරණාව දන්නවනම් භාවන ඉතාමත්ම සරල දෙයක්. අපි හිතන මේක පෙන්නුවත් හොඳයි මේක පෙන්නුවත් නරකයි. ඉතින් ඒ සැකේ ආපු වෙලාව ඉඳලා භාවනා නිකන් මේ කුරේ ගෙවිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට තමයි. ඒ අඩමාණයට යන්න හේතුවම Tamanගේ භාවනා ගැන Taman සැක කරනවා. ඒක ඥානයක් නෙවෙයි. ඒක වංචනික ධර්මයක්. ඒ සැකේ නැති කරන්න තියෙන ක්‍රමේ තමයි මම මේ ඉරියව්ව දන්නවනම් ඒකට නිසකනම් භාවනා දිගටම දියුණු වෙනවා කියලා හිතා ගන්න. හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී දකුණු පාදයේ ඇති අපහසුතාවයක් නිසා දකුණ බවත් වම් පාදයේ අපහසුතාවයක් නොමැති නිසා වම බවත් හොඳින් පැහැදිලි වීම නිසා ඉක්මනින්ම සිත සතිමත් බවට පත්වෙන බව පැහැදිලිය. ඒ අනුව සක්මන් කාලය අදිෂ්ඨාන කර අවසන් කර පර්යංකයට පිවිසෙන්නෙමි. මේ දින කීපයේම එසේ පර්යංකයේදී සිත හුස්ම රැල්ලේ පවත්වා ගත්තා නමුත් ශරීරය නොඑක් අතට පාලනය කරගත නොහැකි නොහැකි විසවීමකට භාජනය වන බව වැටහිනි. හරියට පාපන්දු ක්‍රීඩාවකට පුහුණු වන පිරිසක් බෝලය එක් එක් අය අතට පත් කරනවා වැනිය. අවසානයේදී දැනෙන්නේ හිස ඉදිරියට නැවී ඇති බවකි. එවිට නැවත හිස කෙලින් කරගෙන සිටිමි. මෙම ක්‍රියාවලිය කීප වටක් කීප විටක් සිදුවද එය භාවනාවට බාධාවක් නොවිය. පරයන්කයෙන් නැගී සිටිය විටද තද හිසේ අමාරුවක් ඇති බව දැනෙන්නට විය. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණ වේවා. හිසේ අමාරුවක් තියෙනවා කියන්නේ ඔළුව ඇතුලේ මොනවද තියෙනවා කියන එක නෙවෙයි හිත නෑ. ඔක මොනවා කරන්න නැති වුණොත් ගොම තිබුණොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මොයි එකක්වත් තියෙනවා සතුට වෙන්න මොලේ ඇතුළේ මොනාරි තියෙනවා. කොච්චර සතුට වෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා කියන දකුණු කකුලේ අපහසුාවක් නිසා මට දකුණු කකුල බව දන්න මේ අපහසුව වර්ගීකරණය කරන්නේ නැත්තේ ඇයි? මට මේ කකුලේ බරක් දැනෙනවා උලක් ඇනලා තියෙනවා තුවාලයක් තියෙන කියන අන්නේ පුංචි කාරණාව මේ භාවනා රචනයේට ඉතාමත්ම වැදගත්. ඒක මල්ලෙන් ගහනවා. අමාරුවක් තියෙන බව තේරෙනවා වමේ අමාරුවක් නැති බව තේරෙනවා කියලා. මේ අමාරුව අසවල් තැන මෙන්න මේ අමාරු කියලා ලිව්වනම් ලියන්න ලියන්න ලියන්න උත්සන්න ප්‍රායෝගික කාරණාවක් නේ. මෙන්න මේ භාවනාදී මේ වැටහෙන මේ පුංචි දේවල් නොසලකා හැරලා මොනවදෝ පස්සේ එළවනවා. ලිබෙකන කැමතිද කියන්නේ මේ කකුලේ මොන වගේ අමාරුද තිබුණේ කියලා. ඒ පාදයේ තියෙනකොට තාමත් ටිකක් වේදනාවක් දැනෙනවා හරි ඒක මේක තුවාලයක් එහෙම නැත්නම් තුවාලය සනිපෙච්චක් කිව්වම ඒක අර අපහසුවක් දැනනවා කියලා නම්බුකාරයකට වැඩිය මේක බොහොම රසක් බොහොම ඕජාවක් තියෙනවා ඒක කෙලින්ම හෙලි කරන්න එතන තමයි මේ සාක්ෂි උසාවියේදී සාක්ෂිය ඇද්දු අත්තුටු සාක්ෂියක් වෙන්නේ නඩුව කඩන්නේ එතනින් අපි ඒක මේ අමාරුවක් අපහසුවක් කියලා මේ ඩිප්ලොමැටික් භාෂාව දාන්න ගිය ගමන් අර ඕජාව එන්නේ නැහැ ඒක නිසා මට මෙහෙම අමාරුවක් තියෙනවා කිව්වනම් අනික් කෙනෙක් උනත් දන්නවා මේක භාවනාවට මේ අමාරුවක් තමයි සතිය පිටවන්න උදව්වක්. එහෙමනේ කියන්නේ. කොච්චර වටිනවද බලන්න. මට මේ අමාරුව තියෙනවා. ඒ අමාරුව නිසා මට ඒ කකුලේ තමයි පර තියෙන්නේ කියලා දැනෙන එක පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහලයේ තියෙන කියමන්නේ මේ. ඒක දෙන්න සුද්දෙටම. අමු මස් දෙන්නා වගේ. මගේ කකුල වේදනාවක් තියෙනවා තුවාලයක්. ඒ තුවාලය මෙතනයි තියෙන්නේ. ඒක මට පය තිනකොට බරට දැනෙන නිසා මම හොඳටම දන්නවා මේක දකුණ කියලා. ඒක නැති බව වම. ආන්නේ තොරතුරු අවශ්‍යයි. ඒ වගේ මේසේ එකක් වගේ නතර වුණා නම් ඔළුව ඇතුලේ තියෙනව මොනවාරි. නිකම්ම නිකන් හිස් එකක් නෙවෙයි. සන්තෝෂයි. මට බේන්නේ මේ ප්‍රශ්න තෝරන්න තියා සංවිධායකවවත් දන්නේ නැහැ මේකේ වැඩි මේ මේ කමටහන් සුද්ධ කිරීමේ කලාව. ඉතින් මට මේ කට්ටිය ප්‍රාණපේට තියෙන සංවිධායකතුමිය හදාගත්තොත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම කරන්නේ ඒකෙදී මම නිර්දේ විදියට නිර්දය විදියට පහර දෙනවා. පහර දෙල බැන්නම් ඵලයන්. කිටියන ඉන්නවනම් හැදියක්. එතකොට තොග බිස්නස් එකට යන්න. ඉතින් ඒ නිසා අද දවස් දෙකක් මං කෑ ගහපේ ප්‍රතිඵල තියෙනවා. දැන් කමට අහන්න අදාළව කතා කරන්න තීරණ ගන්න තියෙනවා. මේක සාමාන්‍ය හැටි රිට්‍රීට් එකේ පළවෙනි දවස් දෙක තුනේ ඕක හුඟ දෙනකොට තේරෙන්නේ නැහැ කමටහන් සුද්ධ කරනවා කියන එක. නමුත් ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒක ඉතින් මගේ වැරද්දක් නේ. ඉතින් මම උපරිම සංවිධානයත් මගේ පැත්තට අරගෙන මේ අපේ සත්කාරය කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා මේ මේ විදිහට කරන්න ඔය වගේ රචනාව ලියන්න ලියනකොට අර ඒ අත්‍යන්ත මිහිරි කාරණා මේකට කියන ධර්ම ඕජාව කියලා. ඒ ඕජාව ඇතුල් කරන්න රචනෙට. නියම් වල්පල් නෙමෙයි. ඇත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂ දේ. එතකොට ඒක තේරෙනවා. අහගෙන ඉන්න කෙනාට තේරෙනවා සතිය පිහිටලා තියෙනවා කිය. දිගට කරගෙන යන්න ඈ. පූජනීය ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාවේ යෙදෙන විට දකුණු පාදය ඕන කැමෙන් මඳක් බරවත් වම් පාදය සැහැල්ලුවත් සැහැල්ලු ලෙසත් තබන බව හැඟේ. සක්මන් කරන විට ගත සිත සංසුන් වී යයි. ඉඳහිට සිත බාහිර අරමුණු කරා යන බව දැනුණත් නැවතත් සිත සක්මනට යොමු කරගත හැකිය. පර්යංකයේ හිඳ හුස්ම සිත යොමු කළ විට මල් පෙත්තක් ඇඟේ ගෑවෙන ආකාරයට ඊතා සියුම් බවක් ආස්වාසයත් ප්‍රාස්වාසයත් නාසිකාග්‍රය තුල දැනේ. කය සෙලවීමට නොහැකිසේ තද ගතියක් දැනේ. එහෙත් කය ඇති බව හා හිඳගෙන සිටින බව හොඳින් වැටහේ. මෙසේ බොහෝ වේලා සිටින විට මුහුණාවට ප්‍රදේශය ප්‍රසන්න හා ආලෝකමත් වන බව දැනේ. එසේම දැන් ඇති කියා අලස හැඟීම්ද ඇතිවේ. ඉහළ සක්මන් මළුවේදී පරයන්කේ සිටින විට බාහිර ශබ්ද ඇසුණත් ඒවා බාධාවක් නොවේ. එහෙත් අනෙක් පිරිස මා දමා පහළට ගිහින් ඇති නැතිනම් අනෙක් අය මා දෙස බලා ඇති වැනි සිතේ ඇති වුණු සිතුවිලි සමුදාය නිසා භාවනාවෙන් නැගී සිටීමේ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකේ අර පළවෙනි වාක්‍යයේ තියෙනවා වොමනාවෙන් දක්නට බර තියනවා කියලා හැංගෙනවා කියලා. ඒ නිසා කෙනාට චෝදනා කරන්න බෑ. නමුත් eh, එහෙම වොමනාවෙන් විකෘති කරන්න බෑ සාමාන්‍ය ස්වභාව ගමන යන්න. ඉතින් සමහරු කොහොමවත් අධිරාජ්‍යවාදී දක්ෂිනාන්තික කට්ටියක් ඉන්නවා. ඉතින් මොනව කරන්නේ? තව කට්ටියක් වාමාන්තිකයි. ඉතින් වාමාන්තික කට්ටියට වමට බර වැටෙනවා. දක්ෂිණාන්තික කට්ටියට දකුණට වැටෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔබ වාද දෙකම පෙරදිච්ච වාද දෙකක්. ඉතින් කකුල් දෙක නැතුව ඇවිදින්නත් බෑනේ. ඔය දෙකේ එකක් වෙනවා. කොයි වෙලාවක හරි දැනගන්න මේ ලෝකේ එක එකක් සමබරව ඇවිදින කෙනෙක් නැහැ සරුවච්චන්හන්සේ ඇර. සුපතිට්ඨිත පාදවරන් බුදුහාමුදුරන් විතරයි තියෙන්නේ. නමුත් අපි දන්නේ අපි මේ කෙලින් ඇවිදිනවා කියලා හිතලා දරුවන්ටත් කියනවා කෙලින් ඵලයල්ලා කියලා කක්කොටු බන. මේ ලෝකේ ඉන්න එක එක්කත් කෙලින් ඇවිදින්නේ නැහැ. ඒ නිසා අපිට තව කාට හරි කෙලින් ඵලයක් කියන්න අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා අඩු ගානේ Tamanවත් කෙලින් ඇවිදින්නේ නැති බව දන්නවනම් ඒක ලොකු ජයග්‍රහණයක් ඒතර කාටවත් ඇඟිලි දික් කරන්න යන එකක් නැහැ. කක්කොට්ට වෙන්න යන එකක් නැහැ. ඉතින් ඒක දැනගන්න කොච්චරක් අපි ඇවිදලා නැද්ද මේ පොළොව උඩ? නමුත් කොච්චරක් කල් යනවද? මම මේ එක පයකට වැඩියෙන් බර දීලා ඇවිදිනවයි කියලා දැනගන්න සමහරු ඒකටත් ලැජ්ජ වෙනවා. ඒකටත් බය වෙනවා. සත්‍යයට බය වෙනවා. මේ සත් බය වෙන්න එපා. හැබැයි කරන්න එපායි වැඩි. කරනවා නම් දිගට කරගෙන යන්න. එතකොට පරියන්කයට ගියාට පස්සේ ඒ විදිහේ විවිධාකාර දේවල් එනවා. නමුත් මේක ලියවිලා තියෙන වාක්‍ය මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇඟ හැම තද වෙලා තියෙන බව දන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒ කියන්නේ යෝගාවචරයට සැකයක් නැහැ. එහෙමනම් ඒ නිසක භාවය ආවනම් මොන්නම විදියකින් භාවනාව පාලනය කරන්න බෑ වෙන ඕනම දෙයකට ඉඩ දෙන්න. මේ ඔක්කොම මල් පැන්නුම් ඉර පැන්නුම් තොවිල් නටන්න වෙන්නේ මේ සැකේ දුරු කරන්න. මම දැන් මෙතන ඉන්නවා කියන මේ ඉරියව්ව මට ප්‍රත්‍යක්ෂණය කර ගැනීම සඳහා උරගා බැලීම සඳහා තියෙනවා. ඒක කෙරුව සැක නැති වෙනවා කියන අදහස ආවට පස්සේ ආයෙ ගමනේ බාධාවක් නැහැ යෝගාවචරය. ඒ නිසා දවසේ හතර ඉරියව්වෙම ඉන්නකොට ඉන්න ඉරියව්වත් එක්ක යාලුකම, සුහදකම, මිත්‍රත්වය, මෙලෙක් ගතිය, මෛත්‍රිය තියෙනවා නම් එහෙනම් ඉතින් නිවන් යනකම්ම මේ ශරීරය අපිට උදව් උපකාර කරනවා. ඉස්සර වගේ අපි මේකට නොදකින් කියන්නේ අනේකක් නැහැ. ඒක හොඳ සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන ආවි මොන සැකයක් ආවත් ඉන්න ඉරියවට හිත දාන්න පුරුදු කරලා තියෙන මේ වාක්‍ය මේ යෝගාවචරයේත් මේ අහගෙන ඉන්න කාටත් වගේ විශ්වාසයක් ඇති කරගෙන අපිට උප්පත්තියම ලැබිච්ච දායාදයක් ඒක තියෙන තාක්කල් අපිට ඕන පරිශ්‍රණයක් කරන්න පුළුවන් මේ මේ ඕලාරික අත්පටිලාභෙහි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කය සාක්ෂි කරගෙන මේ විදිහට දිගට ඉදිරියට යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ රාත්‍රියේදී මා පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය කරන විට හුස්ම රැල්ල නාසය අගින් ආරම්භ වී මුදුනට ගොස් නැවත ප්‍රාශ්වාසයේදී නාසය අග දෙවටනු දැනුණු අතර ක්‍රමෙන් හුස්ම රැල්ල වියකී ගොස් නාසය මුදුන හා නළල් තලය යන ප්‍රදේශ ගල් ගැසී එම ප්‍රදේශය හරි මැදින් දෙකට පලනවාක් මෙන් දැනුනි. මා එම අවස්ථාවේ හිඳගෙන පරියංකයේ සිටින බව මම දන්නා අතර එම අත්දැකීම මාහට විඳ ගැනීමට අපහසු විය. එමෙන්ම එම අත්දැකීම අවසාන කොට භාවනාවට අවසානයේ භාවනාව අවසානයේදී සාමාන්‍ය විදයට දෑස්සර සිටින විටදී පවා නරල්තලය හා නාසය මුදුන ප්‍රදේශයේ තද හා බර ගතියක් දැනුනි. ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෑ. ඒ වගේ තියේදී Tamanට ජීවිත තර්ජනයක් එහෙම නැත්නම් දරා ගන්න බැරි තත්යක් ආවොත් මිස මේ කොයි එක ආවත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දැන ගැනීම වළක්වන්න ඊට එකක් මට ඕ ඔළුව පලන ගතියට පුළුවන්ද ඒක තිබුණත් මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් අපි මේ කාය ජීවිත নিরপেক্ষුණ තමයි කාය නැති වුණත් ජීවිතේ නැති වුණත් අරමුණත් එක්ක ඉන්නවා කියන එක ඔයගේ අපි හිතන දහසරයක් කරපු කෙනෙකුට මරණ වේදනාව ආවත් එයා බලන්නේ මේ මැරෙනවා කියන එක නෙවෙයි. මේ මරණ වේදනාව තියදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා. එතකොට කරව පව් මතක් වෙන්නේත් නැහැ. කරන්න තියෙන සැලසුම් මතක් වෙන්නේත් නැහැ. හිත පිරිසුදුයි. එතැන් මේ මේ මරණය, ඒ කියන්නේ මරණ තරම් වේදනාවක් නෙමෙයි මේක. මරණ වේදන ටික ටික දිදී බලනවා. ඒක තියේදී Taman යාම බේර ගන්න දන්නවා. ඉන්නේ ඊටව දැන ගන්න දන්නවාද කියලා. ඉතින් මේ විදිහට කියලා කවදා හෝ මාරණාන්තික වේදනාව තියදී සතිය පවත්වපු දාසර පහුවෙන්ද තමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ. වෘත්තකම්ම වැඩි කරනවා මේක. එන්නේ එන්නේ එන්නේ වැඩි කර කර වැඩි කරනවා. ඒක කරාරින් නැතුව දිගට කරගෙන යන කෙනාට ඔය දන්නවා ගේම තේරුම් ගන්නවා ඊට පස්සේ. අද මේ වේදනාව තියේ සතිය පවත් ගන්න පුළුවන්. එහෙනම් හෙට වඩනවා ඊට පොඩ්ඩක් දීලා බලන්න. ඒක හරි ගියට පස්සේ අනිත් දවසේ ඊට වැඩිය දීලා බලනවා. එතකොට යෝගාවචර තේරුම් ගන්නවා මේක මේ වැඩි වැඩි වේදනාවට මුහුණ දෙන්න දෙන්න ප්‍රතිශක්තිය වැඩෙනවා. වැඩි වැඩි වේදනාවට මුහුණ දෙන්න දෙන්න දෙන්න දැරීමේ ශක්තිය වැඩෙනවා. මේක කවදාකවත් අම්මලා තාත්තලා අපට දෙන්නේ නැහැ නේ. දුක් නැති කරන්න හදනවා. ආර්ථික විශේෂඥයෝ අපිට දුක් නැති කරන්න හදනවා. දේශපාලනඥයෝ කියන අපිට ඡන්ද දෙන්න අපිට ඔකට ඔයගලට ඕන දේ දෙන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕක බාරගනින්. ඕක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. ඕක සතුටින් බාරගනින්. බාරගත්තට පස්සේ යකා ඔය කියන තරම් කළු පාට නෑ. ඒ මොකද අර බාර ගන්න කැමැති කැමැත්ත. අනේ බාර ගන්න කැමැති කෙනාට යෝගාවචරයි කියන්නේ. මේ කැස්ස එනවා කිඹිස්ස එනවා අරක එනවා මේක එනවා කියලා ඒකට දඟලන කෙනාට ඉතින් යෝගාවචරය කියන්න බෑ. එයා මේ තාම ශරීරයට තියෙන ආසාව නිසා පුංචි කපකිරීමක්වත් කරන්න කැමති නැහැ. ආධුනිකයට බෑ. ඉස්සරහට යනකොට යනකොට මේ නරබිල්ලම ඉල්ලනවා. ප්‍රාණයට ප්‍රාණය ඉල්ලනවා. ඉතින් දෙන එකයි තියෙන්නේ. වාඩි වෙනකොටම පූජා කරන්න මේ මගේ ජීවිතයත් කයත් ත්‍රිවිධ රත්නයේ පූජා වේවා කියලා ඒ වගේ මරණාන්තික තැනකට එනකොට කියනවානේ කොච්චර සතුටුද මේක පූජා කරලානේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ අර කලින්ම කරන්නේ අදිෂ්ඨානය තමන්ට ඒ වෙලාවට අදිෂ්ඨාන ශක්තියක් වෙනවා මම දුස්සීලව නෙවෙයි දැන් මැරෙනවා නම් මැරෙන්නේ අශ්‍රද්ධාව නෙවෙයි මැරෙනවා නම් මැරෙන්නේ අසතියෙන් නෙවෙයි මැරෙන්නේ අඩු ගානේ මම කරපු අදිෂ්ඨානෙ මතක් වෙනවා කරගෙන ගන්න එකක් ගනින් කියපුවාම මැරුන් නැති වුණත් ලාභයි මැරුණා නම් අපිටත් ලාභයි මේ භාවනා මධ්‍යස්ථානටත් ලාභයි මොකද ගියේ කට්ටිය ආයෙ එනවා භාවනා කරන්න අල්ලිම කරදරයක් ඒක එකට එක නම මේ මැරල මැරල යනවනම් අලුත් කටියට ඉඩ දෙන්න පුළුවන්. මැරුණ නැත්නම් Tamanට ලාභයි මැරුණොත් භාවනා මධ්‍යස්ථානට ලාභයි කියලා අනේකයි දෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මම විලුඹ එසවීම, ඇඟිලි එසවීම, ගෙන බිම බිමට තබන විට ඇඟිලි පතිත වීම, දෙවනුව විලුඹ තැබීම සිහියෙන් කළා. දෙවනුව දකුණද එලෙසම එසවීම, ගෙන යාම තැබීම කළා. පය තබන විට ඇඟිලි තුඩු වඩා තදට බිම හැපුණා. දකුණු පය වමට වඩා බරට දැනුණා. මෙලෙස සක්මන් පියවර 50ක් 60ක් ශරීරය 60න් ශරීරය පණ නැති බවක් දැනුණා. එවිට පර්යංකයට ගියා. හුස්ම අඩු වී මනස සංසුන් වුණා. නැවත සිතුවිලි ඇති වුණා. ශරීරයේ පපුව දෙපස සිරවෙන්නාසේ වේදනාවක් දැනුණා. ශරීරයට සිත ගියා නැතුව ගේ ගියා. ශරීරයට සිත ගියා. නැවත සක්මන් කළා. ඇවිදින ශරීරයට හිත යොමු වුණා. ඊයේ සවස පර්යංක භාවනාවේදී මුලින්ම හිඳ සිටින විට ඉරියව්ව මෙනෙහි කළෙමි. ආස්වාස ප්‍රස්වාස අනුබුනේ බෙහෙවින්ම තුනී මට්ටමෙනි. ඒ චිත්තක්ෂණ පහක් හයක් පමණ තුලදී හුස්ම නොදැනෙන මට්ටමක් ඇති වුණා. හිස තදවීමත් වී හිස තදවීමක් වී සිරුර දරදඬු වීමක් වී සිරුරක් කෙලින් වුණා. සිතුවිලි ඇති වුණ නිසා කෙලස් බව මෙනෙහි කළා. සිතුවිලි නැති වී ගොස් සිත නිදහස් තැනක ඇති ලෙසක් දැනුණා. නැවත බාහිර ශබ්ද ඇසුණත් ඒවා අනුව ගියේ නැහැ. සිරුරේ වේදනාව දැනුණා. කෙලස් බව මෙනෙහි කළා. නැවත සිත නිදහස් බවක් දැනි එලෙස සිටින විට ශරීරයේ එසවෙන බව විටින් විට දැනුණා. වේදනාවක් නැති වුණා. නැවත හිස තද වී සිරුර කරකින ස්වභාවයක් දැනුණා. පුපුරන්නා වගේ. නැවත එයද නැති වුණා. නැවත නැවතත් කීප වරක්ම හිස පුපුරන්න එන විදියටත් සිරුර කරකින ලෙසත් දැනුණා. මෙලෙස විනාඩි 45ක් පමණ සිටියා. නැවත රාත්‍රී පරයන්ක භාවනාවේදී එලසින්ම හුස්ම අඩුවීම සිත නිදහස් ලෙස දැනීම හිස පුපුරන්න එන ලෙසත් සිරුර කැරකෙන ස්වභාවයත් දැනුණා. නැවත නැවත ඇති වී නැති වුණා. මෙලෙස පැයකට අධික කාලයක් සිත නිදහස්ව පැවතුණා. <clears throat> බාධා තිබුණ තිබුණට දැන් වැඩි කාලයක් භාවනාවේ විවේකයෙන් සිටිය හැකි බව වැටහුණා. පර්යංකයේදී ශරීරයේ හිස පුපුරන්නසේ දැනීම, ශරීරය කැරකෙන්නාසේ දැනීම, පපුව සිරවන්නාසේ දැනීම, මෙලෙස වේදනා ඇතිවීම භාවනාවේ දියුණුවක්ද නැතිනම් කෙලෙස් ද යන්න කරුණාවෙන් පහදා දෙන්න. වහන්සේට දීර්ඝායු පතමි. මේක ඇත්තට පරියංග තුනක විතර විස්තර තියෙනවා. ඒ නිසා මේ ලියපෙකන කැමැති මේ පරියංග තුනෙන් Tamanට වඩාම හිත ගන්න අසුරු කාර්යක්ෂම හොඳ පරියංගේ කොයි එක කියලා දෙකද දෙකද තුනද අවසරයි ස්වාමීන් වහන්සේ දෙවනි ඊයේ රාත්‍රියේ පරයන්ක භාවනාවේදී වැඩි කාලයක් මට එක හිත අරමුණක තියාගෙන සිත තැන්පත් භාවනා කරන්න හැකි වුණා. මම හිතනවා රාත්‍රී භාවනාව වඩා එහෙම වෙනකොට අනෙක් පරියන්ක විතර දාන්න එපා රචනෙට. මොකද එතකොට අතෙන්ද එල්ල වෙන්නේ හිත. ඒ නිසා අපිට පරියන්කේ අද ඉඳලා හෙට කමටහන් සුද්ධ කරන මේ අතරමැද හොඳම පරියන්ක ගැන විතරක් කිව්වොත් ඇති. යම් විදියට අපහසුතා තියෙනවා නම් දුෂ්කරතා තියෙනවා රචනයේ අන්තිමට කියනවා මේ මෙලිවට මට මේ මේ අමාරුවක් තිබුණයි කියලා. ඒ නිසා හොඳ පැත්ත ලියන්න. ඒකමොත් වඩා හොඳ එක විතරක් ලියනවා වෙනුවට අනිත්‍යව ලියන්න ගත්තොත් එල්ලේ කැඩෙනවා. ආගෙන ඉන්න එකනට තේරෙන්නේ නැහැ මෙයා මේ එල්ල කරවන්න හදන්නේ කොතෙන්ද කියලා. ඉතින් හොඳම පරියන්කයක් සහ හොඳම සක්මනක් විතර කරපම ඇති. ඉතින් එතකොට මේ පේන විදිහට මේ මැද පරියන්කදී මම මේ කතා කරන්නේ ඒ ශරීරය කැරකෙන වෙලාව ඔළුව තද වෙන වෙලාව තියෙනකොට මම ඉඳගෙන ඉන්නවා කියන එකෙන් හිත පරිබාහිරද නැත්නම් ඉඳගෙන ඉන්නවා කියන එකට හිත යන්න කිට්ටු කරලා පේන තෙක් මානෙදි තිබුණේ. ඉඳගෙන ඉන්නවා කියන එක තහවුරු වෙනවා. නැත්නම් ඒ වාක්‍ය ලියවිලා තිබුණේ එනිසා මට මේ අහන්න වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නවනම් උච්චතර තමයි භාවනාව කියන්නේ. ඒක කඩන එක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ හිතවිලිවත් වේදනාවත් කෙලස් නෙවෙයි. ඒ නිහිතවිල වලට තරහ ගියොත් එහෙන වේදනාව වලට නුරුස්නගත ඒකට කෙලස් කියනවා. පැමිණෙන වේදනාව පැමිණෙන කෙලස් කිසිම කෙලෙසයක් නැහැ. ඒවයිනේ යණ්ඩයි මේ අපිනේ ඒක අල්ලගෙන මේ ගැහෙන්නේ. අපි ගැහෙනවා නම් ගැහෙන්නේ ඉන්න ඉරියව්ව විතරයි. ඉන්න ඉරියව්වට මට ඔය කොච්චර වේදනාවක් තිබුණත් හිතවිලි තිබුණත් ඔළුව පුරන්න ගියත් මේක දන්නවනම් අපි දන්නවා මේක උරගලක් විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා නිතරම බලන්න ඒ කොයි දේ ආවත් යනවා. ඒ දේට ප්‍රතික්‍රියා කළොත් පමණක් එතන අපි සංස්කාර හදා ගන්නවා. වියවුලක් හදා ගන්නවා. ප්‍රපංච කරනවා. ඒක කෙලෙස් වෙනවා. එන දෙයට යන්න හරි. එතකොට එන දෙයට යන්න ගියාට පස්සේ පරියන්ක නැගිට පස්සේ මොනවත් මතක නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි රැයකට නිදාගත්තාම හීන කෝටි කීයක් පේනවද? මතක තියෙන වැඩියම කෙලස් ඇති කරන හීන විතරනේ අපට. අනික හීනේ නැහැ. එනිසා අපිට මතක හිටින්නේ වැඩියෙන් කුප්පන දේ. අපි ඒකේ තමයි පලාපලහන්නේ. කියන අපි කෙලස් වලට කොච්චර ආසයිද කියලා බලන්න නයිසර්ගයෙන්ම හිත අල්ලන්නේ කෙලස් තියෙන දේ විතරයි. යමක් දැනෙන්නේ නැතුව ගියා නම් මතකේකුත් නැතුව ප්‍රපංච කරන්නේ නැතුව සංස්කරණ ඒ කියන්නේ ඒක සුද්ධයි. ඒක සම්පූර්ණයෙන්ම නිර්මලයි පිවිතුරු. ඒදී මතක නැහැ. මොකක් හරි මතකයක් තිබ්බනම් සංඥාවේ හිටියානම් වේදනාවේ හිටියානම් සංස්කාරේ හිටියානම් කක්කා. ඊට පස්සේ ඒක ගැන කතා කරනවා නම් කෙලෙස් සමාදානයක් වෙන්නේ. අකුසල් සමාදානයක් වෙන්නේ. ඒක නෙමෙයි අපිට තියෙන්නේ ඔය කියන දේ පොඩ්ඩ උනාට නොකියන දේ ගොඩයි. ඒ ටික හොඳ ටික. මේ කතා කරන්නේ බකල් වෙච්ච දේවල්. අවශ්‍ය දේවල් කෙලෙස් කතා නොකර ඉන්නවනම් ඒක වඩා හොඳයි. ඒ වෙනුවට බලනවා මේ ඔක්කොම කලබල කරද්දි මට ඉන්න ඉරියව්ව ඉරියව් ඉරියව්ම ඉන්න ඕනේ නැහැ. පේන තෙක් මානේ ඉන්නවද කියලා. සැකනම් ඒ ඉන්න ඉරියවට හිත දානව නැත්තම් යන්න ගන්න පුළුවන් තරම් යන්න ගන්නවා. ඒ කියන්නේ පරණ තිබුණු ණය ගෙවෙනවා දැන්. එකක්වත් අල්ලන්නේ නැහැ. ඒකට කියන්නේ ගඟා ඉන්න වාඩි වෙලා ගඟ දිහා බලන්නේ. අත දාන්න එපා. අත දැමුවොත් මොකද වෙන්නේ? අත රහුව. ඈ? අත රහුව. අතට දැනෙනවා. අත පෙඟෙනවා. ගඟට මොකද වෙන්නේ? ගඟ කලඹෙනවා. බුදුජානනාංශ කියලා තියෙන අයින්නට ලයින් එකන විලිතනට ගඟ දිහා යන හැටි බලන්නේ. කකුල දැම්මොත් මොකද වෙන්නේ? කකුල දැනෙන්නේ. කකුල දැමෙනවා. ගඟේ කැළඹෙනවා. කොහොල බබට අතින් ගහුවොත් මොකද වෙන්නේ? අත අහුවෙනවා. කකුලෙන් ගහුවොත් මොකද වෙන්නේ? කොහොල බබ කවදාකවත් අපිට ගහන්නේ ඒක හොඳට මතක තියානින්න. කොහොල බබ කවදාකවත් අපිට ගහන්නේ අපි ගහලා අත අහුණා කකුල අහුණා කියන්නේ. ඉත යෝගාවචරයට මේක දන්න උපදේශයක් නිසා ගලන ගඟට ගලන්න දෙන්න කොල්ල බබා ළඟ හිටියට අනේ බබෝ කියලා අත ගන්න යන්නත් එපා කිස් කරන්න යන්නත් එපා නැද්දකින්තොට කියලා ගහන්න යන්නත් එපා දැනගන්න මේ කොල්ල බබත් එක සෙල්ලම් කරන්න එතකොට නැගිටලා යන්න පුළුවන් දැන් මේ වෙලා තියෙන්නේ අර පිළිච්ච මොනවදෝ ටිකක් විතරක් මල්ලේ දාගෙන අවිල තියෙනවා දැන් ඒකේ හීන බලාබල කියවන්න හදනවා තේරුණා කියලා හිතනවා මට නම් ඒත් සැකයි. කෙසේ නමුත් මේ ලියන එකේ ආරයක් පේන්න තියෙනවා. ඉදිරිපත් කිරීමේ ගතියක්. ඒතකොට මට කියලා දෙන්න ලේසි මෙන්න මේ හරියටම ෆෝසෙප් එකකින් ඇල්ලුවා වගේ නැත්නම් නාතන්ඩුවකින් දාලා මෙන්න මෙතනයි මට කියන්න ඕනේ කියලා කියදැයිමද වාර්තාව පිරිසුදු. නමුත් පරියංග දෙක තුනක ඒව ලියන්න ගත්තොත් මට කියා ගන්න බැරි නෝ කොතැනද මම අවධානය යොමු කළ යුත්තේ කියලා. ඒක ඒ වාර්තා රචනයේ ඒක පිරිසුදු වෙන්න ඕනේ. එනිසා මේ මතක තියෙන දේ කෙලස් කියලා හිතා ගන්න. සටහනක් නොතබ ගියේදී පිරිසිදුයි. අපාපාරේ පැතිරේ ගන්ධස්තරේ කියලා පෘතුගීසි කාර්යය රටවල් අල්ලන්න සූර්යයා කියලා බන්න සින්දුවක් තියෙනවා නේද? අප ආපාරේ පැමිණේ විනෝද මීරේ කියලා තමයි සින්දුවේ තියෙන්නේ. අපි කියන්නේ වාරේ අපි ආපාරේ පැවිරේ ගන්ධස්තරේ යන්න කෙලස්. කෙලස් තිබුණා නම් මතක තියෙනවා, කෙලස් තියෙනවා නම් දැනෙනවා, රිදෙනවා, කෙලස් තියෙනවා නම් අත ගන්නවා, අනනවා. ඒ කෙලස් නොකරනවා නම් ගියා කියලා දන්නෙත් නැහැ. වින්දයි කියලා සැප දුකකුත් ඔළුවේ නැහැ. මම හදන්න යන්නෙත් නැහැ. ඒකෙන් කවදාකවත් කෙලසෙන්නේ නැහැ. ඒ නිසා කෙලස් බවටපත් කිරීම නොකර ගැනීම Taman ඒ දිහා බලන හැටියෙන් යන්නේ. තාම ටිකක් තියෙනවා. තේනවනේ? ආ හරි. අපි යනවා ඉස්සරහට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ සක්මන් භාවනාවදී වම් පාදය වම ලෙසත් දකුණු පාදය දකුණු ලෙසත් මෙනෙහි කරමින් සක්මන් කළ අතර පියවර 10ක් 15ක් පමණ එම සිත එම අරමුණේ තබාගත හැකිවිය. ශබ්දවලට සිත ඇදී ගියද නැවත නැවත සිත අරමුණට ගත හැකිවිය. දකුණු පාදයේ එසවීමේදී පහසුවෙන් එසවිය හැකි බවත් වම් පාදයේ එසවීමේදී දකුණු පාදයේ එසවීමට වඩා ආයාසයක් ගත යුතු බවත් ප්‍රකටව දැනුනි. එලෙස විනාඩි 15ක් පමණ පසු විනාඩි 15ක් පමණ පසු බසිනවා තබනවා පසු ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළ අතර ඔසවන අවස්ථාවේදී විලුඹ පළමුව ඉහළ යන බවත් එය එසවීම ලෙස වටහා ගත්තෙමි. තබන අවස්ථාවේදී පාදයේ මැද පළමුව පොළවේ ගැටෙන බවත් එය තැබීම ලෙසත් වටහා ගතිමි. එලෙස විනාඩි 15ක් පමණ කිරීමේදී ඔසවන තබන ඉරියව් වලට අමතර ගෙන යන අවස්ථාව වැටහුණු නිසා ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කෙළමි. ඔසවන අවස්ථාවේදී පාදයේ සැහැල්ලු ලෙසත් ගෙන යන අවස්ථාවේදීද සැහැල්ලු බවත් තබන අවස්ථාවේදී පාදයේ බරටදත් වැටහිනේ. ගෙන යන අවස්ථාවේදී පාදය ගෙන යන බව කිහිප විටකදීම මෙනෙහි කළ යුතු බව අවබෝධ විය. එනම් පාදය ගෙන යන පාදය ගෙන යෑම දිගු කාර්යයක් බව තීරණය කළෙමි. පතුලට වැලි පෑගෙන බවද දැනුනි. එය රළු ස්වභාවයක් ගත්තා බව නිරීක්ෂණය කළෙමි. සක්මන් භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. හොඳයි දැන් මේ තියෙන යෝගාවචරය විසින් කළ යුතු නැත්නම් වගකීම් බහරය තැහැින අවබෝධයෙන් කරලා තියෙනවා. මේක කරනකොට මේ මේක හරිනම් ඉස්සරහට මෙතර මෙනෙහි නොකර අනායාසයෙන්ම මේ කටයුතු ටික වෙනම හැබැයි හොඳට ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා ඉන්නා වගේ අර ක්‍රිකට් ගහනකොට අවුට් එකක් ගිය ගමන් ඒ ක්ලිප් එක ආයෙ පෙන්වන්නේ. හිමීට කටයුතු වෙනවා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා මේක දිහා බලනකොට වගකීමකින් විරහිතව නේ පූර්ණ අවදියෙන් බලන ඉන්නවා. හැබැයි කරන්නේ නැහැ මොනවාක්වත්. බ්‍රහ්මණ කෙරෙන. අපි ඒකට කියනවා gediya pitimම ඇවිදිනවා. බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වම දකුණ ඔසවනවා තමනවා. ඔසවන යවන තමනා මෙනෙහි කරගෙන කරගෙන ගිහිල්ලා තමයි ඒකම ඉබේ කරන මට්ටමට යන්නේ. ඉතින් ඒකට යන ඒකට යනකම්ම කරන්නේ. කරලි වල කිසිම මෙනෙහි කිරීමක් කර නැතුවට ඉඳ හොඳට හිත විස්්‍රාම වෙනවා. හැබැයි මේ විස්්‍රාමයේ කුසීත වෙන්න දෙන්න එපා. පූර්ණ අවදියෙන් මේක දිහා බලන ඉන්න. ඒතකොට තමන්ම කලින් වීඩියෝ ක්ලිප් එකක් හදාගෙන තමන් මේ වීඩියෝ ක්ලිප් එක දිහා ඒ රාමෝ දිහා නැවත බලන ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒක තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ විප්ලවීය දර්ශනයකට එහෙම නැත්නම් රැඩිකල් වාදී විදියට බලන්න පුළුවන් වෙනවා. ඒ මොකද මේ අපි කවදාකවත් මෙතෙක් කල ඒ දර්ශනේ දැකලා නැහැ. අපි අනුන් දිහා බලුවා මිසක්කා මේ තනන් තමන්ගේ කය බලලා නැහැ. එතකොට තේරෙයි මේ ධක්මං කරනකොට විතරක් නෙමෙයි අපි ඉදින්දා වැඩවලට කඩේට යනකොට නාන්න යනකොට කණ්ඩ බොණ්ඩ යනකොටත් මේ සිද්ධියමයි. ඇයි අපිට පේන්නේ නැත්තේ? බලන්නේ නැති නිසා. බැලුවොත් බලක් ගන්න කෙනෙකුත් නැහැ. බලන්නේ නැත්තේ මොකද? අනුන්ගේ ඉරියව් දිහා බලන නිසා. නැත්නම් බාහිරේ තියෙන දේවල් වලට හිත යන නිසා මේකට තමයි කෙලස් කියන්නේ. ඒ නිසා හිත යනවනම් කමන්නේ දැනගන්න. නමුත් නික්ලේශී තනක් බුදුහාමුදුරුවෝට පෙන්ලා දීලා තියෙනවා ශරීරේ. නික්ලේශී දේ තමයි ශරීරයේ ඉරියව්ව. ඉරියව්ව පුළුවන් තරම් ළඟින් ඇසුරු කරනකොට මේ තා විශාල තොරතුරු ලැබෙනවා. මේක තව ඩිංගිත්තක් ඇයි ඉස්සරහට ගියාට පස්සේ ඕක අනායාසයෙන් වෙන තැනට යයි. එතකොට හොඳට බලහින්ද මෙනෙහි නොකරන අල්ලපනල්ලේ ස්පාසුවේ වඩා සජීවීව අප්‍රමාදීව ඔක දැක ගන්න ලැබෙයි කියලා මම විශ්වාසය පළ කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා පසුගිය දින ලැබූ අත්දැකීම් පහත විස්තර කරමි. පරයංක භාවනාව. පළමුව මා දැන් මෙතනයි මෙනෙහි කරමි. ඉඳගෙන සිටින ආසනය, ඇඟේ ඉරියව්ව, ඉන්නා ස්ථානය ආදිය සිතමි. ආනාපානයේ ශරීරයේ උදරය පපු පෙදෙස හා නාසිකාග්‍රය චංචල ගති අත්විඳෙමි. නාසිකාග්‍රය හුස්ම රැල්ල වැදෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ප්‍රාශ්වාසයේදී දකුණු නාසයේ වැඩි රස්නයක් සහිතවත් පිටවන බවත් ආශ්වාසයේදී එවැනි දැනීමක් නොදකිමි. ආශ්වාස ප්‍රශ්වාසයේ 10ක් 15ක් අතර වැටෙන විට නාසයට ඉදිරියෙන් හුස්ම රැල්ල වැටෙන බව නිරීක්ෂණය කළෙමි. තවදුරටත් කරගෙන යාමේදී හුස්ම රැල්ලට ක්‍රමෙන් සුමට බවක් දැනුනි. හුස්ම රැල්ල නොදෙනී යන අවස්ථා කිහිපයක් අත්විඳෙමි. තවදුරටත් කළෙමි. පසුව සුවයක් දැනිනි. සමහර අවස්ථාවල මුහුණ පුරා කුඹි දුවන බවක් දැනුනි. එය වෙනත් සිදුවීමක් ලෙස උපකල්පනය කළමි. පසුව එය නතර විය. සමහර අවස්ථාවල මෝහනේ මధుරයකු විදිනසේ දැනිනි. වේදනාවක් ලෙස සිටුවෙමි. එය පාව ගියේය. මෙම ආනාපාන වැඩිීමේදී බොහෝ අවස්ථාවල නොලබූ බොහෝ අවස්ථාවල නොලබූ නොසිතූ කාම සංඥාද අතපසු ගැටීම් නොකෙරූ කරුණු ගැන පශ්චාත් පශ්චාත් වීමේ දේශ සිතුවිලි හටගනි. ඒ සෑම මොහොතකම එය අවබෝධ කර බැහැර කෙරෙමි. ඒවා පැවතුන වේලාවට කොපමණදයි කිව නොහැක. ශනික අවස්ථාද ඇතිවිය. තව දුරට මෙම භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලැබේවා. මෙම ඉදිරිපත් කිරීමේදී අඩුපාඩු ගැන සමාකරණ සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේකේ මේ ක්‍රමික භාවයේ තියෙන ඉදිරිපත් කරන එකේ ඉතින් අර රූපයක් තමයි අපි ආස්වාස් ප්‍රසවාසී කියලා ගන්නෙ. ඉතින් රූපය හොඳට ප්‍රතිපදාව දිගේ ගියොත් ඒ රූපේ තුනී වෙනකොට සියුම් වෙනකොට රූපේ ප්‍රතිස්ථාපනය කරන රූප සංඥා ඉදිරිපත් වෙනවා. අර රූපේ හේව නැලී. එහෙම නැත්නම් ඒ රූපය පිළිමත් තිබුණු මතක සටහන්. එතකොට ඒ රූප සංඥා වතුර ඇඳිච්ච චිත්‍රයක් වගේ රූප වගේ නෙමෙයි තියෙන්නේ. නැවත ඒක ආවට පස්සේ අර මෙතෙක් වෙලා නැති වෙලා තිබුණ හිතවිලි වලට නිකන් පණ එන්න වගේ ගතියක් තියෙනවා. මොකද රූපේ සහ රූප සංඥා ගෙවෙනකොට හිතවිලි ටිකක් නැති කරන ගතියක් තියෙනවා. මතු කරන ගතියක් තියෙනවා. මේකට කියන්නේ විරේචනය කියලා. හිතේ හිර කරගෙන තිබුණු දැඩි යටපත් කරගෙන තිබුණු දේවල් පිටින් සංඥා එන්නේ නැති නිසා ඇතුළේ ඒවා එළියට එන පටන් ගන්නවා. ඉතින් මේක හුඟක් වෙලා වුණොත් ගොඩක් යතේ හිතේ යටිපහුවලා තිබුණු මානසික ලෙඩ බීජ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ඔය හිප්නොටයිස් කරනවා කියලා කියන්නේ මේ නිද්‍රාවටපත් කරනවා, මෝහන නිද්‍රාවටපත් කරලා ඔය එන්න හරිනවා. ඒක හරියට මඩගෝරුක ඇවිදිනට වගේ අර ඇතුලේ පැහිලා තියෙන වායු වායු බබළු කුචු කුචු කුචු කුචු ගාලා එන්න පටන් අරගන්න. ඉතින් සමහරු විශේෂම සදාචාරවාදියා මේක වැරද්දකට බාර ගන්නවා. නමුත් මේ තුවාලක තියෙන පුරුව එළියට එන්න වගේ තමගේ හිතේ තියෙන පරණ කුණු කන්දල් එළියට එනක පුළුවන් තරම් එන්න දෙන්න එන්න දෙන්න දෙන්න දෙන්න පරණ ණයක් ගෙවල දැම්මා වගේ එහෙම නැත්නම් කැම්බිරිල්ලක් හඹුරලා ඉවරනා වගේ සාන්තියක් තියෙනවා. නමුත් මේ එන එකට ද්වේෂ කරොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. එන එකට ප්‍රේම කරන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. මේ භාවනාව ලැබෙන අතුරු ඵලයක්. වැඩි වේලාවක් භාවනා කරන්න කරන්න අර පරණ තියුණු බැලන්ස් ෂීට් එක හැදෙන්න පටන් කවුන්ට් ෂීට් එක හැදිලා අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හිතන්නේ ඒක අවශ්‍ය කරන ගොඩක් මානසික රෝගීන්ට. නමුත් මානසික රෝගීන්ට දෙන්න බෑ. මොකද හේතුව මානසික රෝගියාට භාවනා කරන්න බෑ. ඉතින් දෙන්න වෙන්නේ යාට බෙහෙතක් මාර්ගයෙන්. සයිකඩෙලික් මෙඩිසින් එකක් මාර්ගයෙන් නැත්තම් හිප්නොටයිස් කරලා. බුදුජානනාංශය දෙන්නේ කිසිම හිප්නොටයිස් නෑ. ලේ පිට කපලා පිනවා. බලන්න ඕන නම් ඇතුළ බලපන් ඇතුළේ මේකේ කිසිම කෙනෙක්ගේ සුද්ධවන්තෙක් නැහැ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වාගේ මේක ඇතුළේ. නමුත් මේක දනගන්න එක මේකනේ නාවලා කවලා බෝලා මමයා කියලා තියාගෙන ඉන්නේ. මේක එළියට එන්න ආපු දවසේ බය වෙලා දුවනවලු භූතෙක් දැක්ක පෙරේතෙක් දැක්කයි කියලා. මේක ඇතුළේ මොකෙක්වත් හොඳ එකෙක් නැහැ. නමුත් මේක එලි කරවන එක විරේචනය කරන එක විතර සාන්තියක් ලෝකෙට ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ වගේ එනකොට පුළුවන් තරම් යන්න දෙන්න එකට. එළියට දාන විරේචනය කරන්න ආරින්න. වමන විරේචන කරවන්න ආරින්න ඊට පස්සේ තමයි තේනවර බරු බැඳ වගේ තියෙන ගති අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් මේ එළියට එන දේ කක්ක වුණාට ඒක හෙලි කිරීම කුසලයක් බව තේරුම් කරලා දෙන්න තමයි මෙච්චර අපි මේ කතා කරන්නේ. සදාචාරවාදී හිතනවා මේ කක්ක නිසා මේක අකුසලයක් කියලා. ඉතින් එයා යටපත් කරනවා. ඉතින් මනුස්සයා ඒකත් එක්ක මැරිලා පිළිකාවකුත් එක්ක නැවත උපදින. එලි කෙරුවොත් කක්ක තමයි හෙලි කරන්නේ. ඒ නිසා මම පුණ්‍ය භූමිය කියන එක වර්ගීකරණය කරන්නේ පිම්බීමක් වෙන්නේ වැඩියෙන් කක්ක බිමට දාපු බීඩම. තමන්ගේ කෙලෙස් ගොඩක් එළියට දාපු ඉඩම බුදුහාන් කරන සාරාණීය භූමියක්. ඉඩම පිරිසුදු වෙලා තියෙන කක්ක එළියට ගියයි කියලා අපිරිසුදු වෙලා නැහැ. යම් කිසි දවසක බුදුජානනාංශ කියනවා පැවිදි වුණා නම් ඒ භූමිය සාරාණීය භූමියක්. ගිහි ගිහි සම්බන්ධ තියෙන කුණු ටික ඔක්කොම එතනින් ඉවරයි. යම් වෙලාවක සෝවාන් වුණා නම් පළවෙනි සංයෝජන ධර්ම තුන වම අරපු වෙලාවේ ඒ භූමියේ සාරාණීය භූමිය. යම් භූමියක රහත් වුණා නම් ඊටු සංයෝජන ධර්ම තුනම වම අරපු වෙලා ඉඩම සාරාණීය භූමිය පිම්බිමක්. බුදුසෙනාචි හතර ස්ථානයක් වන්දනා කරන්න කියලා තියෙන උන්වහන්සේ කෙලස් වමාරපු තැන්. ඉතින් මේ වමාරණ වෙලාවක් මේ මට පේන විදිහට තියෙන පුළුවන් තරම් එළියට දාන්න එළියට දාපු තරමට ලොකු සාන්තියක් තියෙනවා. මේක සිද්ධ වෙන්නේ මේ පස්සද්ධිය කියන චෛතසිකේ රජ කරන වෙලාවට විතරයි. පස්සද්ධිය එන්න දිග ගමනක් යන්න ප්‍රමෝද ප්‍රීති පස්සද්ධි සුඛ. ඒ පස්සද්ධිය ආවිල්ලා මේක එළියට ගිය ගමන් ඒ සුඛින් සමාධියට යනවා කියන කහන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ධර්ම પરම්පරාවට වැඩ කරන්න දෙන්න මේ එළියට එන දේවල් හෝ ඇතුළට ගන්න දේවල් ගැන විනිශ්චය කරන්න යන්න එපා. කෙරෙන්නේ නම් හොඳක් කියලා මතක තියාගන්න. භාවනා කරනකොට කෙරෙන හරියක් හොඳ වර්ගීකරණය කරන්න යන්න එපා. තෝරන්න බේරන්න යන්න එපා. තාරාතිරම් බලන්න යන්න එපා. වෙන දෙයකට වෙන්න දෙන්න. එතකොට එයා දන්නව හොඳම දේ. නමුත් මේක දවසේ වැඩි වේලාවක් කරන්න පුළුවන් නම් එයා Tamanට මෛත්‍රී කරන මිනිස්සෙක්. අර්ථ සිද්ධිය සලකන මිනිස්සෙක්. ඉතින් මේ වෙන වෙන වැඩ නිසා මේක කරගන්න බෑ කියලා කියනවනම් ඊට වැඩිය කාලකන්නිකමක් නැහැ. ඊට එදියේ අසත්පුරුෂකමක් ඇත්තේ නැහැ. මෙච්චර ලස්සන සාසනයක් හම්බෙලා මෙච්චර ලස්සන මේ කුණු එළියට දාගන්න තියේදී අපි මේ අරයාගේ මෙයාගේ වගේ යුතුයකම් වගකීම් අල්ලගෙන මේ දොර ඇරලා එළියට දෙන්නේ නැති වෙනවනම් ඉතින් එයා එයාටම කරගන්න නරකයක්. ඒ නිසා බුදුචාන් වහන්සේගේ ධර්මයේ හුදුම ලස්සනයි ඒක විවෘත වෙනකොට හැබැයි කෙලෙස් පිට කිදීමෙන් තමයි මේක කුසලයක් වෙන්නේ කියලා මම ප්‍රකාශ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ පර්යංක භාවනාවට වාඩි වී පළමුවෙන්ම ශරීරයේ දෙසත් වාඩි වී සිටින ආකාරයත් බැලුවා. ඉන්පසු හුස්මට සිත යොමු කළා. මුලදී මට දැනුනේ හුස්ම පිටවීම පමණයි. තවත් වේලා සිත දෙස බලා සිටින විට හුස්ම ඇතුල් වෙන බවත් දැනුණා. පිටවන හුස්ම නාසාග්‍රයේ වැදෙන බවත් උණුසුම් ගතියකුත් දැනුණා. හුස්මවල ස්වභාවය විටින් විට වෙනස් වන බව එනම් දිග හුස්ම පැමිණ ඊළඟ අවස්ථාවේ එය කෙටි වෙන බව දැනුණා. මේ අතරට සිතවිලි පැමිණ බාධා ඇති වුණා. ඒවා හඳුනාගෙන නැවත භාවනාවට යොමු වුණා. සමහර අවස්ථාවලදී සිත හුස්මෙන් ඉවත් වී බඩේ පිම්බීම හා හැකිලීම දෙසට යොමු වී තිබුණා. එය හඳුනාගෙන නැවතත් හුස්ම දෙසට හිත යොමු කළා. තවත් වේලාවකදී සිත හුස්ම වෙත නොරන්දී සිතුවලි සිතිවිලි නැතිව ආනාපානය නොදෙනී සිත විසිරුණු ගතියක් දැනුණා. එයත් හඳුනාගෙන නැවත භාවනාවට සිත යොමු කළා. සිත එක්තෙන් කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ අනුශාසනා සහ උපදෙස් පතමි. තෙරුවන් සරණ වේවා. නෑතර මෙතන උපදෙස් දෙන්නේ අපි සතිය ඇති කරන්න මිසක් හිත එකතෙන් කරන්න නෙවෙයි. ඒක හිගතම් කරන එක වෙයි. ඔය කෙලස් ටික අයින් වුණාට පස්සේ. ඒ නිසා ඔය කරගෙන යන වැඩ පිළිවෙලෙදි මේ එකක් එනවා එකක් යනවා. ඒ අතරමැද ආශාර ප්‍රසවාසයත් පරිණාමයටපත් වෙනවා. අන්නේ ජවනිකාව දිහා බලනකොට අඛණ්ඩ සති ධාරාව නැත්නම් මේ ඉරියව්වත් එක්ක හෝ අරමුණත් එක්ක මූල මේ ආනමනත් එක්ක ඇසුර සමීපස්ත භාවය වැඩෙනවනේ ඒකෙන් ඉස්සරහට ওই කියන එකඟතාවය ඇති වෙයි කියලා විශ්වාසය කරන්න පුළුවන්. නමුත් මේ වැඩමුළුව සංවිධානය කරලා තියෙන්නේ මම මේ කතා කරන්නේ ওই ඉල්ලන සමාධිය ඇති කරන්න නෙවෙයි. අපේ කියුසුම තියෙන්නේ සතිය ඇතිකරන්න. ඉතින් සතිය වැඩිනවා කියලා තේරෙනවා නම් දිගට කරගෙන යන්න. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දෙදින තුල පරයංක භාවනාවේදී මාහට සතිය පිහිටුවා ගැනීමට නොහැකි විය. නමුත් ඔබ වහන්සේ ඊයේ ලබා දුන් උපදෙස් අනුව අද දින මූල කර්මාස්ථානයේ ලෙස ආස්වාසය ප්‍රස්වාසය මෙනෙහි කරමින් පරියංක භාවනාවේ යෙදුණෙමි. විනාඩි කිහිපයක් යන විට වම්නාස්පුඩුව ප්‍රධාන කොට හුස්ම ඇතුළන බවත් එය ඝනව දැනෙන බවත් හුස්ම පිටවීමේදී දකුණු නාස්පුඩුව ප්‍රධාන කොට හුස්ම පිටවන බවත් එය සියුම් ධාරාවක් ලෙස දිගට ගලා යන බවත් දැනුනි. ඇතුල්වීමට වඩා පිටවීම සියුම්ය. සියුම් සහ දිගු බව ඊට පැහැදිලි විය. මෙලෙස විනාඩි 20ක් පමණ ඒ පිළිබඳ අවධානය යොමු කර සිටින විට හුස්ම රැල්ල ක්‍රමානුකූලව සියුම් වී ගොස් අවසානයේ හුස්ම නොදැනෙනසේ දැනුනි. මෙලෙස සිටින විට වම් ඇසේ උඩ කොටස වේගයෙන් නලියන්නට විය. එය යම් ආකාරයක බාධාවක් වුවත් මා ඒ පසුපස හඹා නොගියෙමි. සුළු වේලාවකින් එය නතර විය. ඉන් ටික වේලාවකට පසු සුදු පාට කිසියම් ආලෝකයක් දිස්වන්නට විය. මුලදී මා සිටුවේ අද උදය කාලයේ පැවති වැහි අඳුර පහව ගොස් ඉර නැගෙන විට එය ඇස්පියන් තුලින් දැනුණා කියයි. මෙලෙස ටික වේලාවකට පසු සැකහැර දැනගැනීමට මට ඇර බලන විට එය ඉරේලිය නොවන බව අවබෝධ විය. මින් ඉදිරියට මෙවැනි අවස්ථාවලදී තවදුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාමට මා කුමක් කළ යුතුදයි දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පතමි. මේ තමන්ගේම ලැබිච්ච අත්දැකීමම බුද්ධ විඳපු දෙයම තව ඉදිරියට යන්න නම් මේ කොයි දෙයක් වුණත් වෙන්න ඉඩ තියෙනවා භාවනාවේදී. කොයි දෙයකින් කොයි දෙයකට මාරු වෙන්න පුළුවන් කියලා මේකට ලෑස්තිලා යන්න. ඒ ඒ සූදානම් ශරීරය තමයි භාවනාවට කරන තියෙන ලොකුම ආරාධනාව. එනේන දේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා වගේ කරන්න ගියාම භාවනාව ටිකක් ඇඹුල් වෙනවා. හොඳට ඉදෙන්නේ නැහැ. හොඳට ඉදෙන්න නම් ලෑස්තිලා යන්න කොයි එකක් වෙන්න පුළුවන්. මම ඉන්න ඉරියව්ව පදනම් කරගෙන ඉරියව්වත් එක්ක සම්බන්ධ කරගෙන යනවා මිස ඔය එන යන දේවල් වලින් අතරමඟදී හම්බෙන අමුත්තන්ගේ හිත නරක කරගන්නෙත් නැහැ උනන්දු කරගන්නෙත් නැහැ කියලා ලෑස්තිලා යන මනසකින් යන්න ඒකට ඇත්තට මේ වගේ ඉස්සෙල්ලා අත්දැකීම් ටික ලැබෙන්න ඕනේ ලැබුණාට පස්සේ තමයි සූදානම් වෙලා යන්න පුළුවන් සූදානම් වෙලා ගියාට පස්සේ එකක්වත් අරුමයක් නැහැ දිගට කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා ඒ අර ආරම්භක ශේෂයෙන්ම තියෙන්නේ සූදානම් ශරීරයක් ඒක තමයි අපි මෙතෙක් හම්බ කරපෙකින් හම්බෙච්ච ලාභේ. ඒ නිසා අනිත් දවසේකට ලෑස්තිලා යෑම කරන්න. එතකොට ওই සැකත් නැතිලා යන්න ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පර්යංක භාවනාව සඳහා ඉඳගතිමි. මා දැන් මෙතන සිටිමි. මාගේ සිරුර ඍජුව තිබෙන පාදවලට තෙරපීමක් දැනුනද ශරීරයට සුව පහසුවක්ද දැනින. ශරීරයේ හිස හැර අන්සම ස්ථානයක්ම පාහේ තදවීමද ලිහිල්වීමද නිරීක්ෂණය කළමි. හද ගැස්මට අනුව සිරුරද කම්පන වෙන බව මට වැටහෙන. තවදුරටත් මා මෙහි සිටිමි යන මානසිකාරයෙන්ම ගත කෙලෙමි. පපුව පිම්බීම හා හැකිලිම දැනුණු අතර ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාසය නාසයට දැනුනි. මෙසේ සිටින විට සිත ආස්වාස ප්‍රස්වාස කෙරෙහි යොමු විය. ශරීරය තවදුරටත් ඍජු විය. නාසාග්‍රය ගැටෙන වාතය අව ආස්වාසයේදී සිසිල් ගතියත් දැන්වින. තවද ප්‍රාස්වාසයේ එක දිගටම නොව දෙවරකට සිදුවන බව නිරීක්ෂණය කළා. මෙසේ පැය භාගයක් පමණ සිත ආනාපාන සති මූල කර්මස්ථානයේ ලෙස කරගෙන ගියමි. තවත් සමීප ලෙස ආනාපානය කරගෙන යන විට එක්වරම කහපැහැ ආලෝකයක්ද අනතුරුව නිල් හා අලංකාර දම්පැහැ ආලෝකයක්ද දර්ශනය විය. මෙම ආලෝකය කෙරෙහි ඇල්මක් ඇති වූ නමුත් එය නොසලකා කර්මස්ථානයට සිත යොමු කළෙමි. මෙසේ විනාඩි 15ක් පමණ ගත කළ විට පාදවල වේදනා දැනෙන්නට විය. ශරීරයේ ඍජු බව නැවත ඇති කිරීමට සිදුවිය. තවත් විනාඩි 5ක් පමණ වීරයෙන් ආනාපානයට සිත යොමු කිරීමට උත්සාහ කළත් සාර්ථක නොවිය. නැවත භාවනාව සඳහා සිත එකඟ කරගත නොහැකි විය. මෙවැනි තත්වයක් උදා වූ විට කළ යුතු දේ අනුකම්පාවෙන් මාහට පැහැදිලි කරලා දෙන ලෙස දෙපානමද ඉල්ලා සිටින්නෙමි. ඔබ වහන්සේට දීර්ඝායු පතමි. ඒ කියන්නේ භාවනාදී මතුවෙන නීරස ගතිය, කම්මැලි ගතිය, නුරුස්නා ගතිය සෑහෙන කාගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් යම් වෙලාවක ඒක වැඩි වෙලා භාවනාවෙන් අපිට පාවා දෙන්න වෙනවා. ඉතින් පාවා දෙන්න වෙනකොට අපි දැනගන්න ඕනේ ඊයේ තරම් ඉක්මනට පාවා දුන්නේ තෑයෙන දුරට මේක දරාගෙන ඉඳලායි පාවා දුන්නේ කිව්වොත් අන්නේ දරා සිටීමේ ශක්තිය පරියන්කෙන් පරියන්කට වැඩි වෙනවා. එච්චර තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒ පැමිණෙන පමණින් නැගිටපන් කියපු පමණින් ආයාසය අනාය ආයත කර වෙච්ච පමණින් නුරුස්නාගති ආපු පමණින් නැගිටින්න එපා පුළුවන් තරම් බලාගෙන ඉන්න මේක හරියට මේ පිටි පිටි ගහනවා වගේ අච්චාරු දානවා වගේ ලුණු දෙහි දානවා වගේ මේ ඇඟට දෙනවා වද පුළුවන් තරම් කාගෙන ගිය තරමට තමයි තේරෙනවා ඊට වැඩිය අද මන් දැරුවා අද හෙට මේට වැඩිය මට දරන්න වෙනවා කියලා මේ විදිහට යන ටික තමයි අපේ ශික්ෂාව වෙන්නේ ඉතින් ඒක නිසා මේ අන්තිම ලියලා තියෙන වාක්‍ය ටික හරි ලස්සනයි. බහිටිය අයිටිය දැන් නම් කොහොමඩක්වත් ඉන්න බෑ. හැබැයි ඒකේ විස්තර ටික විතරයි මුළු රචනයේ හොඳම කෑල්ල. එතෙන් තමයි භාවනා වෙලා තියෙන්නේ. අනික රාට සමාධියක් තිබිලා තියෙනවා සුඛයක් තිබිලා දැන් නැහැ. දැන් මේ ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම තියෙන දුක හති කොන තියෙන දුක මොන්නම ලෙඩකටවත් නෙවෙයි. තියෙන හරියක් තියෙන දුක. ආනෝක දැක්කනම් තේරෙයි නැවත මොන භවයට ආවත්, දේව භවයට ආවත්, මනුස්ස භවයට ආවත් කොහේ හිටියත් ඔච්චරයි තියෙන්නේ. ඕක මගාරින තමයි අපි මේ බුලත් පිට හපන්නේ. ඕක මගාරින තමයි අපි මේ චූයින් ගම් කන්නේ. ඕක මගාරින තමයි අපි ටෙලිවිෂන් බලන්නේ. නව කතා කියවන්නේ, පත්‍ර කියවන්නේ, කයිවාරු කියලා කියලා ඉන්නේ මේ සත්‍යයට මුහුණ දෙන්න බැරි නිසා. කවදාද මුහුණ දුන දවසේ තේරෙයි ඒක මාරාන්තික නෑ. හැබැයි මේ තව කෙනෙකුටත් අනේ වැඩිකල් ජීවත් වේවා කියලා කියනවා කියන්නේ සාපයක්. එච්චරයි. දීර්ඝායුෂ්ක වේවා කියනවා නම් උඩ 18 මාසයකට හිරේ යට ලැබේවා කියන එක තමයි. අපි බය නැතුව සැක නැතුව දෙනවා නේ දීර්ඝායුෂ වේවා කියලා. දෙ ඉන්න එක තමයි දන්නේ. අපි බුරුමෙදි කියලා වන්දනා කර අවුරුදු 105ක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරන්ගේ 10 15 කාමරයක මේ කොනේ ඉඳලා යා කොණ්ඩ යන්න පුළුවන්. ඉතින් හැම කෙනාම මේ වන්දනා කරන්න යනවා වයසයි. ඉනා වෙලා කතා කරනවා. ඊට පස්සේ මේ මමත් මොකද්ද ගිහිල්ලා කිව්වා මේ මම මේ ඉස්වාන්තිගේ එළවලු බද්ද කන්නේ කියලා. අස්මාරුස් කනවා කියලා ඒක නෑ මට ඉතින් මොන දෙයක්වත් මේ වෙලාව කන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. ඔය ඉතින් ඔය උපන්නාට මේ මේ මේලෝ වෙන්නවා විනාව ජීවත් වෙනවා විතරයි කියලා හරිම සිරියවන් තහමතුරු. ඉතින් අපි ඔක්කොම ඉතලා අනේ ස්වාංශිර දීර්ඝායුෂ්ක වේවා කියලා වන්දනා කරලා ආවා. ඉතින් ආශිර්වාද කරනකොට ඔය ඇත්තන්ට නම් ඉතින් ලේසි දෙන එක <laughs> මටයි අමාරුව තියෙන්නේ කිව්වා. තේරෙයි කිව්ව අවුරුදු 100 පෙන්නට පස්සේ එක ගත කරන එක චිත්තක්ෂණයක විඳවන්න තියෙන විඳවිල්ල. අති කොන බැඳගෙන වද දෙනවා වගේ. ඒක තමයි පෙන්වන්නේ. ඕක වළක්වන්නයි අපි මේ දවස පුරාම මේ බහුරූප කොලම් පාන්නේ. විකට නාටකම් නටන්නේ මේක දැකපු දකින්නකන් තමයි. දැක්කොත් නම් ආයේ එන එකක් නැහැ මේ සංසාරෙට. මුදි මේකත් එක්ක ඉන්නවයි කියන්නේ කෙනෙක් කෙලස් නැහැ. ඔයින් ඔයින් යන්න හදන හැම එකක්ම කෙලස්. ඔච්චරයි ලෝකේ සත්‍යයකට තියෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් දන්නේ මේ අපි මේ සාමාන්‍ය ප්‍රාර්ථනා කරන ඕන එකක් දාලා බලන්න කාට හරි කියන දේවල් මොන පචයක්ද මේ කතා කරන්න කියලා මොන බොරුවක්ද අපි කරන්නේ කියලා. ඒ බුරුම ස්වාමීසගාවට ගිහිල්ලා කවුරුවක්වත් කොහොමද සුව දුක් කියලා අහන්න යන්නේ බයයි ඒ තරමට බයයි. ඒ ස්වාමීසි කිව්වොත් බැරි වෙලා හරි කිව්වොත් යැපෙන්න පුළුවන් කියන කදාක ස්වාමීසේ කොහොමද සැප දුක් කියලා අහපුවම අපි සනීපෙන් ඉන්නවා කියලා අපි කියනවනේ. ඒ වචනේවත් කියන්නේ කමනියම් බන්තේ යාපනියම් බන්තේ කියලා තමයි බුදුජානනාංශය කියන්නේ කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන්. නබන්තේ කමනියම් න යාපනියම් යැපෙන්න බෑ ස්වාමීන් වහන්සේ දරන්න බෑ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. මොකද මේක දකින්න වෙලාව මූණ දෙන්න පුළුවන් නම් පෞරුෂත්වයේ තියෙනවා. ඉතින් මේ අවසාන ලියලා තියෙන වාක්‍ය ටික තියෙන තැනකට ගන්න භාවනා. ඉතින් නිකන් යන්න ගිහලා බලන්න මේක තමයි භවය කියන්නේ. ඔක මොන ආලවට්ටම දැම්මත් කුෂ්ඨ රෝගියෙකුට රත්තරන් ආභරණලා සලසන්න හදනවා වගේ තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා මේකට මූණ දෙන්න බැරි නිසා අපි බහුරූපෝලම් කතා කරනවා අතීතේ ඉන්නවා අනාගතේ ඉන්නවා දරුවෝ ගැන හිනමවනවා අම්මා අප්පා ගැන කතා කරනවා ඔක්කොම පොයි ඔය එකෙකුටවත් ඕකට ඇඟිලි තියන්නත් බෑ. ඒ නිසා මේකට මුහුණ දෙන්න හෙට ඔయిత වැඩිය මේකත් එක්ක ඉඳ ලැබේවා කියලා බැලුවොත් ඒකට කියනවා මේ මම කියන්නේ කවුද කියලා දන්න මිනිහෙක් කියලා. මමයා කියන්නේ ඔන්න ඔයාට. මේකට බුදුහාමුදුරනවා ආත්මයන් කියලා කතා කරන්න වටිනවද? මේකට තමයි කියනවනම් කියන්න තියෙන්නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් මූණ දෙන්න කියන එක තමයි තියෙන්නේ. ඔබ වහන්සේට ඉදිරිපත් කරන අවසාන දාම් ගැටලුව මේකෙත් අර විදියට දීර්ඝායස පතලා තිනවා ඒක නම් මම අයියෝ පව් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී විනාඩි 20කින් පසුව වම් පාදය හා දකුණු පාදයට උඩපතුල් ඊතා බර ගතියක් ඇති වී ඉන්පසු පොළවේහි ගොරෝසු ගතියක් දැනීමෙන් පසුව පාද ඊතා සැහැල්ලු තත්වයකටපත් වී තුනී පළසක සක්මන් කරන්නාක් මෙන් දැනිනි. සිතට වම් පාදය හා දකුණු පාදයද පොළවේ ස්පර්ශවන බවක් වැටහිනේ. එයින් පැයකට වැඩි කාලයක් සක්මනේ සිටීමට හැකිවිය. එම චිත්ත ඒකාග්‍රතාවයෙන්ම පරියංක භාවනාවේ ආනාපාන සති සිත පිහිටවා ගන්න නාසිකාග්‍රයේ යන එන හුස්ම රැල්ල දෙස සිතීමෙන් පසුව එහි සීතල උෂ්ණ හුස්ම පෙනී නැති වී ගියේය. හුස්ම රැල්ල තුනී වී සිත ඊතා ඉක්මනින් සංසුන් බවට පත්විය. ආනාපාන සති භාවනාව පැයකට වැඩි කාලයක් කරගත හැකි විය. එම චිත්ත එකඟතාවයෙන් ඉන් පසුව කරන කටයුතුද සිහිය පවත්වා කරගත හැකි විය. සමහර විටකදී අමතක වූ නමුත් නිවරදි කරගත්තෙමි. සිතේ සංසුන්තාවයට පත් සිත සංසුන්තාවයට පත් වී සිතුවිලි අඩුවේ. ගරු ස්වාමින් වහන්සේ එම සංසුන් වූ මනසින් නැවත නැවත කළ යුතු දෙයක් ඇතිදයි ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ඒ භාවනා කරන එක්කනට ඒ සංසුම් මනස දැනගන්න සතිය එහෙනම් සංසුම් වෙන්නේ ඉස්සෙල්ලා අරමුණු දැනගන්නා සතිය කියන මේ දෙකෙන් කොයි එකද හොඳ නැත්නම් Taman හිතන්නේ කොයි එකද වඩා කාර්යක්ෂම කියලා කෙනෙක් කියනවනම් ඊගාට කරන්න තියෙන එක කියයි. කවුද ඒ අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක්. නෑ ප්‍රශ්නයක ඉන්නේ අපි ඒ ඒ ලියපු එකන කවුද මේ ප්‍රශ්නේ? මම. ආ හරි. එතකොට මගේ ප්‍රශ්නේ තමයි අරමුණු සහිතව පවතින සතිය සහ පස්සේ සඳහන් කරන මේ විවේකී සතිය දෙක කියන දෙකෙන් වඩා කාර්යක්ෂම වෙලා තියෙන අරමුණක් පවතිද්දී පවතින සතියද නැත්නම් අරමුණ නැතුව මේ විවේකීව සතියද කියලායි මම මේ අහන්නේ. විවේක. එතකොට ඒ තමයි පුද්ගලයාගේ රුචි අරුචිය. ඉතින් එහෙම විවේකී සතියක් අපි යම් දවසක ලැබුණාට පස්සේ ඒක හොඳයි කිව්වනම් ඊ කාව දවසේ භාවනා කරනකොට ඒක නොලැබුණොත් මොකද වෙන්නේ කෙනාට? නෑ අද ඊයේ ඊයේ විවේකයට ගියා. අද ආවේ නෑ. එතකොට මොකද වෙන්නේ? මට මෙතෙක්කල් ඔබ වහන්සේගේ වැඩසටහන වල ඉදිරිපත් වෙලා හුඟක් මේ தත්ත්වයටපත් වෙලාමයි තිබුණේ. සමහර දස් වලට හිත නොසන්සුන් භාවයටපත් වෙනවා. මේ භාවනාවේදී ගොඩක් වෙලාවට සංසුන් වීම තමයි මගේ වෙලාවට ඇති වෙන්නේ. හරි ඒක පිළිබඳව නෙමෙයි මම අහන්නේ සංසුන් වෙනකොට හොඳයි කියන එක ආරකේ තියෙන කංකරච්චලේ දරතය පීඩාව තියෙන එක නම් ඕනම කාලවට විනිශ්චය කරන සංසුන් එක හොඳයි කියලා. නමුත් අනිදාසේ භාවනා කරනකොට සංසුන් එක නොලැබීම පශ්චාත්තාපයක් වෙනවා කියන එකට මොකද්ද උත්තරේ කියන එකයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ. එමය ඔබ වහන්සේ පළවෙනි දවසේ හොඳට මේ විදිහටම සංසුන් වෙලා තිබුණා. දෙවැනි දවසේ ඔබ වහන්සේ කියනා වගේම නොසන්සුන්තාවයට පත් වෙලා තිබුණා. ඊයේ ඉඳලා අද දක්වාම තාමත් ඒ නොසන්සුන්තාවේ හිතේ තියෙනවා. ඔය එතකොට සංසුන්කම හොඳ නම් හොඳ දේ නැති වෙන කියන්නේ නරකක් නේ. එහෙමයි. ඒක ඉක්මොල්ල නෑනේ මේ සංසුන්කම. එතකොට මේ හම්බෙන කහට එතකොට හම්බෙන මේ ප්‍රශ්නට මොකද්ද උත්තරේ? අමාරුවෙන් හම්බ කරගත්ත සංසුන්කම හොඳයි. නැත්නම් ඒක නැති වෙනකොට අනිවාර්යයෙන්ම දුකක් තිරණ නැති වෙන්නේ. දැන් අපි කොහොමද මේ ප්‍රශ්නේ ටැකල් කරන්නේ? කොහොමද මේකට උත්තරේ? උත්සාහ ගැනීමයි, වීරියෙන් උත්සාහ ගැනීමයි. මොනවා කරන්නද? සංසුන්තාවේ සිටීම. සිත සෑම දෙයක්ම චිත්ත ඒකාග්‍රතාවෙන් සිත පැවැත්වීම. ඔයජාර වෙලා තියෙන අර නොසන්සුන් භාවය ආපුවම අපිට කියන්න බෑනේ චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා සතියක් තියෙනවා කියලා අපි දන්නා මේ සංසුන් වෙච්චාම සති ඒකාග්‍රතාවය තියෙනවා. නමුත් මේක හැම වෙලාවම නෑ. මේක නැති වෙච්ච වෙලාවක ආය පිය විප්පයෝග දුකක් එනවා. එතකොට ඒ පිය විප්පයෝග දුක නැතිකරන්න අපි ප්‍රතිපදාවේ වශයෙන් මොකද්ද දෙන උත්තරේ? ඒක තමයි මේ ලියලා අන්තිමට අහන ප්‍රශ්නේ. මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. සංසුන් වෙවිත ඇතුණාට පස්සේ දැන් මම මොකද්ද කරන්න කියන එක නේ අහලා තියෙන්නේ. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි මේ සංසුකම හොඳයි. නමුත් මේක නැති වෙන වෙලාවක් වෙනවා. නැති වෙච්චහම දුකයි. පීව ඉප්ප යෝගයක් ඇති වෙනවා. දැන් මේකට මොකද කරන්නේ? ඒ ඒවා සියල්ලම අනිත්‍යතාවය වෙන එක. සියල්ල. මොකේද? ඒ එන ඒවා සෑම දෙයක්ම සිතිවිලිනේ. ඒ සිතිවිලි යාලා අනිත්‍යතාවය වෙන කරමින් නැවතත් ඒක සඳහා මූල ධර්ම මේ වශයෙන් දෙන්න තියෙන්නේ මේ සංසුන් හිතටයි නොසංසුන් හිතටයි සමහිත ඇති කරන්න ලක්ෂ කෝටි වාරයක් භවනා කරන්න කියනවා වරක සංසුන් වෙනවා වරක නොසංසුන් වෙනවා සංසුන් වුණ හොඳයි කිව්වොත් නැති වෙනකොට දුකයි නොසංසුකම හොඳයි කිව්වොත් දරතේ සහ පීඩනේ තියෙනවා පෙළෙන ගතිය තියෙනවා ඒ නිසා මේ ඉස්සර දන්නේ නැහැ අපි සන්තුක් කරපුණ තීතක් නැති කෙනාට තියෙන්නේ මේ කරදරේ විතරනේ දැන් භවනා කරන කෙනාට තියෙනවා සංසුම් මනස නමුත් ඒකටත් නොසන්සුන් මනසත් තම හිත එනකන් තාදී මනස එනකන් අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙන මනස එනකන් දිගින් දිගට දිනෙකට භාවනා කරන්න. එතනින් එහාට තියෙන එක කොච්චර වෙලා ගනීද කියන්න බෑ. දිග ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ තමන්න තියෙනවා හිතුණු වෙලාවට සංසුන් වෙනවා හිතුණු වෙලාවට සංසුන් වෙන්නේ මේ එකක්වත් හොඳයි කියන්නේ නැතුව දෙකටම සමහිත අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසෙමි දෙන්නම හොඳේ කියා ඉතින් යෝගාවචරයට පුළුවන් ද මේ නොසන්සුමනසත් සංසුමනස වගේමයි කියලා කට අරලා කියන්නේ. ඒ වුණේ නැත්තම් යෝගාවචරයක් නෙවෙයි. මෙතෙන් තමයි මෙතෙන් ගියාට පස්සේ තමයි අපි තපස පටන් ගන්න. මෙතෙන් ගියාට පස්සේ තමයි අපි අෂ්ටලෝක ධර්මයේ වැඩ කරන හැටි තේරුම් ගන්න. මෙතෙන් ගියාට පස්සේ තමයි අපි උපේක්ෂාව තේරුම් ගන්න. මේ ගියාට පස්සේ තමයි අපි තතතාවේ කියන එක, තාදී ගුණය කියන එක තේරුම් ගන්න. එහෙව් කෙනාට තමයි තථාගත කියලා කියන්නේ. සරුවචනන්සේ අපි ඉහළම තැන ගින්නලා කියනවා ඒක ලැබුණත් නොලැබුණත් දෙකටම සමහිත ඇති කරන්න කියලා. ඒක ටිකක් කියලා දෙන්නත් අමාරුයි කරන්නත් අමාරුයි. හැබැයි අපි මේ උනට ලක්ෂ වාරයක් කරලා තියෙනවා ඕක. ඒක මේ අලුත් දෙයක් නෙවෙයි. දැන් තියෙන මූල ධර්ම වශයෙන් පිළිගන්න දෙකෙන් මට දෙකටම යන්න පුළුවන්. දෙකටම සමහිත. තමන්ගේ දරුව දෙන්නක හොඳම දරුවටයි නරක දරුවටයි දෙන්නටම අම්මා සමහිත පානවා වගේ මේ ආයාසයෙන් ඇති කරගන්න සංසුන් හිතයි අනායාස කඩප්පුලි නොකෑමන දහපතුරා බට්ටබඳුරු හිතයි දෙකටම සමහිත. දැක්කට නොදැක්කා වගේ දැහුණට නොයහුණා වගේ ඉන්න පුළුවන් නම් මුවින් නොබැනින් එකයි තියෙන්නේ. මොනක්වත් උත්තරයක් නෑ. ඔකට මේකම ලක්ෂ වාරයක් කරන කරනකොට අපිට ලැබෙන දායාදේ තමයි සංසුන්ුණා කියලා ආඩම්බර වෙන්න යන්නෙත් නෑ. සංසුන්ුණා කියන්න යන්නෙත් නෑ. කායිමත් අහන්න යන්නෙත් නෑ. මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍ය වේලයි ජීවත් වෙන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වේලයි ඒ දෙන්න කටයුතු කරන දිහා දැක්කේ නෑ වගේ ඇහුවේ නෑ වගේ බලන්න එකයි එහෙමයි දැන් අපි පැයකමාරක් අරගෙන තියෙනවා පැයක වැඩපිළිවෙලට ආ ඉතින් වෙන කාට හරි වෙන මොනවද කියන්න තියෙන තව අපිට විනාඩි 30ක් විතර තියෙනවා ප්‍රශ්න දෙකක් තියෙනවා තුනක් තියෙනවා මට වෙයි මේ මයික් එක දෙන්නකෝ ඔය තුන් දෙනා උතන වාඩි මෙතන මෙතන වාඩි මෙතන මට ලේසි. මේ විතරේ මම ගොඩක් දේවල් ඇත්තටම ඉගෙන ගත්තා. ගොඩක්ම මම එනකොට හිටියට වඩා මගේ වෙනස මට කියා ගන්න ඕනේ බොහන්සේට. පළමුවෙන්ම ඇත්තෙන් මම හැමදේම අච්චාරුවක් වගේ භාවනා ගොඩක් කරා. අනා මේ සක්මන් භාවනාවත් හැමදාම වගේ කරා. ඒත් අර නිකන් ඔබ වහන්සේගේ YouTube හරහා ඔබ වහන්සේගේ බොහෝ ධර්ම කටයුතු මම ධර්ම වැඩසටහන් බලලා තිනවා. ඒත් එක්කම වෙනත් කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයේ මම අරගෙන තිනවා. එහෙම වුණත් මට ආවම් පස්සේ හිතුනේ සඳංගහරුවද ඇත්තටම භාවනාව සුපුරුදු පරිදි තමයි මට කිරුණේ. ඊයේ තමයි ඊටාම ඊ හවස ඔබ වහන්සේත් වැඩලා මෙතන කරන භාවනාව ඊටාමත් සාර්ථකයි වගේ මට දැනෙනවා. ඒ දැනීම මට මාව විවේචනය කරවට කමල් විවේචනයට ලක්වීම කමන්නේ මගේ අඩුපාඩු සකස් කළ දෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉතා කාරණක මම ඉල්ලා සිටිනවා. මම ලිව්වේ නැත්තේ මම ලියද්දී ඔඩොක්කේ තියලා ලියද්දී මගේ අකුරු හරි චූටි ඒ මහත්මයාට කියන්න ගියොත් කාලේ අපතේ ආවි කියලා මට හිතුන නිසා හැමෝගෙම මම වචනේ හැසිරීම සහ වචන පාවිච්චි කිරීම මට හිතෙන ආකාරයට පද ගැලපීමකින් තොරව ලියනවා වගේ නෙවෙයි නිසා ඒ පදවල සහ වචන ගැලපීමේ අනුචිතභාවයක් තිබුණොත් උභාන්සේගෙන් කාරණික මම සමාවි අයද සිටිනවා සක්මන ගැන කතා කරොත් ඊටත් කලින් මට කියන්න ඕනේ සක්මන් ගැන කතා කරද්දි මම මෙතන ඇත්තටම මේ දිව්‍ය ලෝකයක් වගේ බොහෝ දේ අපි ලැබුණාම පුංචි කල්ලා කියන්න පුදුදලා තියෙනවා මේක දිව්‍ය ලෝකයක් කියලා. ඒ වගේම මට මෙතන සක්මන මට මෙතන දැනෙන දිව්‍ය ලෝකයක් වගේ. සක්මන හැමදාම මම උදේට කරනවා විනාඩි 10ක් 15ක් ඊට පස්සේ භාවනාවට ඉඳ ගන්නවා. මට තේරුමක් නැහැ එහෙම මෙහෙම ඇහිඳගත්තේ වගේ එක එක භාවනාවල් එක එක දවසට කරා. ප්‍රයෝජනයක් නොලැබුණාම නෙවෙයි මම සකස් වුණා සෑහෙන්න ඊට වඩා ගොඩාක් වෙනසක් මට මෙතන දැනෙනවා. ඇත්තටම සක්මනේ මේ වගේ මට සිලුටු පොළවක ඇවිද්දා මිස මට මේ වගේ රළු බවක් කවදාකවත් මගේ කවුරුට රළු රළු භූමියක නැත්තම් මේ වගේ ප්‍රදේශයක මට ඇවිදින්න ලැබුණේ නැහැ. එහෙම චූටි ප්‍රදේශවල ඇවිද්දත් මේ තරම් දිග කොටසක් මට කරගන්න බැරි වෙලා තිබුණ හැමදාටමත් ඒ ගැන කිසිම අවබෝධයක් තිබුණෙත් නැහැ. ඒ නිසා මම ඊටාම සාර්ථක මම ලොකු වෙනසක් දැක්කයි කියලා මට හිතෙනවා මේ දවස් කීපය තුල. සාර්ථකම දවස ඊයේ දවස කියලා මට හිතෙනවා. ඊයේ දවස ඔබ වහන්සේ මෙතන ඉදි කරපු පරයන්ක භාවනාව තමයි වඩා හොඳම කියලා මට මෙතෙක් හිතුණ හොඳම භාවනාව කියලා. ඒ ගැන කියන කලින් සක්මන ගැන කතා කරොත් සක්මන්ට පෙර මම පොඩි අදිෂ්ඨානයක් කරනවා මේකේ අවසානයේ දක්වා මට ය아가න්න පහසු වෙන්න කියලා සිහිය පවත්වාගෙන උදේ මට හැමදාම ඇත්තට මෙසර දෙයක් කියනවා මේ ෆෑන් වල ප්‍රශ්නේ නිසා රැට නිදා ගනිද්දි මම උඩකත් නිදා ගන්න නිසා ඒ කොහොමුණත් මෙතින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඳලා මට අද දවස තුල කාය චිත්තා පීඩාවල් කිසිවක් නොවේවා ඔබගේ ඥාන සම්බාර වහන්සේගේ ඥාන සම්බාරයට මගේ ජීවිතේ පූජා වේ කියලා පටන් ගත්තාම මට වැඩ කරන මේ වෙලාවේදී කිසිම දවසක හිසේ වේදනාවක් ඇත්තටම ඇවිල්ලා නැහැ ඒක ඒක මට ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙනවා. ඒත් එක්කම සක්මන පටන් ගනිද්දි මම මෙහෙම අදිෂ්ඨාන කරනවා මට යන්න පුළුවන් වෙන්න කියලා. ඉඩ පහසුකම් මදි තුල මදිකන් තුල එක එකනා මාරු වෙද්දි චුට්ටක් හිතෙහා මෙහා ගෙවුනාට මේ ඇවිදිද්දි ඒ යනකොට මට එන්න එන්න මම හොඳ තත්ත්වයටපත් වුණා කියලා මට හිතෙනවා. පය කකුල් දෙක වෙන වෙනම කතා කරොත් කොහොමදත් මට මේක දකුණ මේක වම කියලා කියන්න පෙර දකුණ දකුණම බවත් වම වම බවත් මට වැටහෙනවා. දකුණ ගැන කතා කරොත් දකුණ තියද්දී විලුඹ ඉස්සෙල්ලා එසවෙනවා. ඇඟිලි ටික ඒ වුණාට ඒ බර බාර ගන්න ඇඟිලි ටික කැමති නෑ වගේ ඇඟිලි ටික ඒත් එක්කම එනවා. ඒ වෙනකොට හැබැයි වම් පාය ඒ බර බාර ගන්නවා. මේ දෙකම එකවර එකම මොහොතේ එකම විදිහට බලන්න බෑ. වම චුට්ටක් තව ඉදිරියට ගිහිලා වම දිහා බැලුවාම වම එසවෙන ඔකට දකුණ අර බාර ගන්නවා ඒක කුලෙත් ඇඟිලි ටික ඒ ටික බාර ගන්න කැමති නෑ වගේ දකුණට තවත් බර දෙනවා හැබැයි දකුණේ වම ඔසවද්දී සහ දකුණ ඔසවද්දී විලුඹට ඉදිරි ප්‍රදේශයේ අර මස්පිඩු පල්ලයට ගිය කොටසට ටිකක් වැඩි පීඩනයක් දැනෙනවා ඒත් එක්කම පය තියද්දී මට දැනෙනවා මේකේ වැඩි කාර්යයක් ගන්න විලුඹ කියලා විලුඹ ප්‍රදේශයට වැඩි බරක් ගනිද්දී පය තියනකොට ඒ බර බර නැත්නම් පීඩනීය ස්පර්ශයේ පැතිරලා යනවා කකුල වටේට වල ප්‍රදේශ හැර ඇඟිලි දිශාවට ඒ බර පැතිරලා යනවා ඒ මේ මෙහිදී ඇතුළෙදි කරද්දී ඇඟිලි පැත්ත ඒ බර ගන්න කැමති නෑ වගේ. නමුත් වැලි ප්‍රදේශියද්දී ඇඟිලි අතර මස්පිඬු සහ අර ඇඟිලි ඉස්සරහ අතර තියෙන ප්‍රදේශයට වැලි යනකොට ඒතනත් මට ස්පර්ශය දැනෙනවා. ඒ විදිහට කකුණු මාරු කරද්දී ස්පර්ශ වෙනස දැනි දැනි දිගටම ගමන් කරන්න පුළුවන් වෙනවා. මුල් දවස්වල මගේ හිත මුලදිම නම් හිත දහසරයක් විතර යන්නේ ඇති මේක වෙන වෙනත් ඇති වෙලා අතීත අනාගත සිද්ධි එක්ක එකතු වෙලා නමුත් එන්න එන්න මම මේකේ ප්‍රගතියක් දැන්න කියලා මට හිතෙනවා මට ඉතින් ඒකේ අඩුපාඩු තම ඔබ වහන්සේගෙන් අහගන්න ඕනේ අර බරපැතිරීම මම දකින විදිහද සහ මේ මම යන ක්‍රමයේ අඩුපාඩු ඔබ වහන්සේගෙන් මම දැක දැනගන්න කැමති සක්මන් භාවනාව පිළිබඳ මගේ දෝෂයන් නමුත් ඔච්චර දේවල් විස්තර කරන්න ගියොත් එහෙම ඒක සබාවවත් එක කරන්න බෑ. ඒ නිසා ඒ ඔය මුලින් කියපු ටික මොනවාක්වත් අවශ්‍ය නැහැ. Tamanට පැවිච්ච අත්දැකීම් ටික පිටු කරන්න. පිටු කරන්න නැතුව ඉතිහාස කතාව අවශ්‍ය වෙන්නේ අපට. ඉතිහාස කතාවෙන් මේ මේ අත්දැකීමේ කියන තරම් ඕජාවක් නැහැ. එච්චර හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ. ඒ නිසා යම් තැනකදී සක්මන මුදුන්පත් උනායි කියලා හිතන්න. වමට දකුණට හිත ගියා. එතනින් පටන් ගන්න. ඊට කලින් මට මේ විවිධ භාවනා ක්‍රම කරා. ඒවයි මේ මේ කියන්නේ තාක්ෂණික නෑ ඒක ඔක්කොම නිකන් ඉමෝෂනල් කතා. ඒ නිසා වම තිනකොට මේ වීලුමට වැඩියෙන් බර ගන්න බව, ඉස්සරහට පැතිරෙන්න ඉස්සෙල්ලා ඒක ඉස්සෙන බව, අනෙක් පාදයට මාරු වෙන බව වගේ දේවල් කාටවත් බොරු කරන්න බෑන එක ප්‍රත්‍යක්ෂ දෙන්නේ. ආන්නේ විදිහට බලමින් පීවර කීයක් Tamande යන්න පුළුවන්ද? අපි හිත පිට ගියයි කියමු ඊට පස්සේ ආයෙත් ආපුවාම අර වගේ සවිස්තරව බලන්න පුළුවන් ගතිය හිතේ ඉතුරුලා තියෙනවද නැත්නම් හිත පිට ගිය නිසා හිත මුසුපු වෙලා කලබල වෙනවද කියන ඒ කාරණා ටික විතරයි අඩු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ උසාවි කාලය සාක්කයට අදාළ නැති දේවල් ඉදිරිපත් කරන්න ගියොත් උසාවියට සිද්ධ වෙනවා සාක්කේ නතර කරන්න. මේක කාන්තාවන්ගේ තියෙන ප්‍රපංචකරණේ. වාග් බහුල්‍ය කියලා කියනවා. ඒ නිසා ඒක ඉදිරිපත් කරලා එඩිට් කරන්න. එඩිට් කරලා අපි දීලා තියෙන පේපර් එකක්. ඒ පේපර් එකේ විදිහට මූල කර්මත්තන්නේ මුදුන් පෙච්ච තැන ඉඳලා කියනවා. භාවනා පිළිබඳ නෙමෙයි මම මේ චෝදනා කරන්නේ. චෝදනා කරන්නේ ඉදිරිපත් කිරීමේදී වාග් බහුල්‍ය වැඩි. ඒක නැති කිරීම සඳහා අපි සැකිල්ල දීලා තියෙනවා. ඒ සැකිල්ලෙන් අදාළ ටික දීපු ගමන් නඩුවට අදාළ කොටස නැත්නම් තාක්ෂණික කොටස විතරයි අවශ්‍ය වෙන්නේ. ওই තියෙන උනන්දු බොහොම වටිනවා. ඒක නිසා පුළුවන් තරම් අර වගේ ධක්මන සවිස්තරව බලලා ඒ ධක්මණෙන් ඇති වෙන ඒ මොබිලයිස් වෙච්ච එනර්ජි එක නැත්තම් ඒ ගැම්ම ගත්ත කට්ටිය විදියට විස්තර සහිත වෙලා පරියන්කට ඇවිල්ලා පුළුවන් තරම් මූල කර්මස්ථානේ අපි කියොත් පරියන්කේ තාක් දැන් කියන්න බලාපොරොත්තු වෙන ටිකේ වම දකුණ සම්බන්ධව තියෙන විස්තර ටික කියනවනේ හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා මේ අනේක ගැන භාවනා ගන්න වෙවි විචනය කරන්නේ මම මේ. විවිධකරණ ඉදිරිපත් කිරීමේ තියෙන දුර්ලභකම මොකද අද තුන්වෙනි දවසේ නෝට අපි සභාව වශයෙන් හුඟා කපලා කපලා කපලා ගත්ත මන්දේට ඒ පාඩම ලැබිලා නැහැ බහන ඉදිරිපත් කරලා තියෙන බහන ඉදිරියට ගිහිල්ලා තියෙන ඒක හොඳයි ඒ නිසා පුළුවන් තරම් මේ short to the point short and sweet හරි ඉතින් ටික කියමු බලන්න මේ කීප එක අහලා කියන්න ඕනේ. තවදුරටත් ගෙනියන්න එපා අපි නටියයි බල්ලයි කතාවලට. පරියංග පිළිබඳව කියන්න බලන්න. පරයන්ක භාවනාව පටන් ගත්තාම හුස්ම යනවා දැනෙනවා. මට එතෙන්දි හිතෙනවා තුන් දිනක් ඉන්නවද කියලා බලන් ඉන්න එක්කෙනෙකුයි මේක විවේචනය කරමින් තොරතුරු දෙන එක්කෙනෙකුයි ඉඳගෙන ඉන්න එක්කෙනෙකුයි කියලා හිතෙනවා මට. ඉඳගෙන ඉන්නවා සැරින් සැරේට මට දැනෙනවා. ඒ කියන්නේ මම බලද්දී ඉඳගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා ඒත් එක්කම මට ඒ ගැන විවේචනය කරන කෙනෙකුත් ඉන්නවා වගේ පේනවා මේ හුස්ම ගැනීමදී හුස්ම වැටෙනවා ඉස්සෙල්ලා ගන්න අමාරුයි පොඩි වගේ දැනෙනවා. නමුත් හුස්ම යන්නේක පල්ලෙහාට ඉතාම පහසුවෙන් දැනෙනවා. ටිකක් වෙලා ගියපුවාම හුස්ම ඉහළට ගන්න එකට ලේසි පහළට යන්නේ කමාරුයි වගේ කඩු වෙලා වගේ යන වක්‍රාකාරව යන ගතියක් වගේ දන රේකී ගතිය නැතුව වගේ මට හිතෙනවා මේ විලයට සහ මේ මේ අතර ප්‍රදේශයේ තමයි පටන් ගන්නෙ කියලා ඉලෑස ඉලෑට ඉස්සෙනව දැනෙනවා ඒත් එක්කම මට හිතෙනවා මේකේ පීඩන වෙනසක් නිසා මේක වෙනව ඇති කියලා එතනින් තමයි මේක පටන් ගන්නෙ කියලා මට දැනෙන්නේ එහෙම කරගෙන යද්දී විවිධ රූප පේන කාලයකුත් එනවා. හැබැයි රූපේ මම ඉඳගෙන ඉන්න බව මට පේනවා. විවිධ රූප පේන කාලයක් එනවා. ඒවත් අමතක කරලා ගියපුවාම සැරින් සැරේට අර පිටිපස්සෙන් එනවා වගේ නිකන් ඊයේ මට ඊයේ තම හොඳම භාවනාව කියලා මම හිතන්නේ. ඉතින්දි මට වේදනාවක් එනවා දැන්න පසුතලයෙන් වගේ. ඒක වෙලක් දණිහසර ආව දකුණු වම් දණිහට. ඊට පස්සේ ටිකක් වෙලාවකට වම් දණිහටත් ආවා. ඊළඟට මම ඉවසාගෙන හිටියා ගොඩක් වෙලා උනට ඉන්න බෑ වගේ ගතියක් තියෙන නිසා මම කකුල දිගහැරියා. දිගහැරියන් පස්සේ ආයෙ පහසුවක් දැනුණා. ඊළඟට පසුපස ප්‍රදේශයේ කොන්දකයක් කොමක් ආවා. ඒක නිසා ආයෙත් කකුල් දෙක අරගෙන තනිස් දෙකට ටිකක් බර දුන්නා මට හරි ගියා. ඒ විදිහට කරගෙන ගියා. වරින් වර පසුතලෙන් වගේ ආස්වාස ප්‍රාස්වාසයේ දැනුණා සියුම් විදිහට. ඒ විදිහට කරගෙන ගියක් ඇඟට පහසුවක් දැනුණා මම ඉන්න බවත් දිගටම දැනුණා වරින් වර මට එහෙම බලනවා වගේ ගතියක් මට දැනුණා මම එහෙම ඉන්න ඉන්න බව දැනුණා මට දිගටම ඒ දෙක තමයි වැදගත් වෙන්නේ පසුතලයේ පේන ආනාපානය තමගේ ආරක්ෂක අංශය වාගේ ඉන්න ඉරියව්ව දන්න නිසා තකහැර දැනගන්න. ඒ අතරමැද নানা ප්‍රකාර දේවල් කරනවා ශරීරේ. වේදනා, හොඳ නරක, ඒ ඔක්කොම පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෑ. ඒ තියෙද්දි මට අර පසුබිම් තලයේ තියෙන ආනාපානේ පේනතෙක් මානේ තියෙනවනම් ඉඳගෙන ඉන්න බවත් පේනතෙක් මානේ තියෙනවනම් ඒ බුරුම සෝයන්සලා කියන්නේ ඒ තාක් බහනා වැඩෙනවා. ඒ ඒ එකලස තමයි දී යටින් ගින්දර ගෙනියනා වගේ මම ඉඳගෙන ඉන්න බව දැනගෙන යන්න පුළුවන් නම් දිගට ඒක තමයි දක්ෂකම කියලා කියන භාවනාව. මේ පොඩි එකන ලියාගෙන ආවද? ඈ නෑ හරි. අපි එන අනික් කෙනෙකුට දෙනවා මයික් එක. ඔබ වහන්සේට අනික් වාරයක් පින් ප්‍රාර්ථනා. දෙන්නම් දෙන්නම් පින් දෙන්නම්. සොයන්වස් කාලේ ඉක්ුත් වෙන නිසා මේ සක්මන් භාවනාවේ නොකිය ඇයි දුන්නේ නැත්තේ ප්‍රශ්න ලියලා දුන්නේ නැත්තේ මොකද? සොයන්වස් වල ටිකක් අකුරු කියවන අමාරු කියලා තලා නිසා මම දුන්නේ නැහැ. ඒ නිසා මේ පරියංග භාවනාව තමයි මම ගොඩක් කැමති අහන්න. එතකොට මට අල්ලගත හැකි ධක්මනා වෙලා තියෙනවද නැද්ද කියලා. පරියංග පිළිබඳ විස්තර ටික කියමු තමයි හොඳයි කියන හරිය. පරයන්කේ සොයනස වාඩි වෙලා කය වාඩි වෙලා ඉන්න පිටුමේ තියෙන බව තේරුණාට පසුව හුස්ම රැල්ල දිහා බැලුවෙට ඒක නාසිකාග්‍රේ මට තේරුනේ නැහැ. දැන් මං ගිය අවුරුද්දේ මං ආවහම මං සයන්හසට පැවසුවා මට වාඩි වෙනකොටම නොතේරෙන බව. නමුත් මේ වර මට තේරුණා ඒ මට හතිය තියෙන සයන්හන්ස මං හිතුවා සක්මන් භාවනාවෙන් පසුව යම් මහන්සි ගතිය නිසා වෙන්නේ නැති මට පපුව ගැහෙනා වගේ තේරෙනවා වාඩුණාට පස්සේ. ඒක විතරක් අල්ලන්න වෙන මොකක්වත් ආනබරි පිටිපස්සේ යන්න එපා. ඉතින් ලස්සනට මතුවෙන එක ඒක අරමුණු කරන්න පටන් අරගත්තා නම් ඔය ඇදුමටත් හතියටත් ලෙඩේ එතන උත්තරේ එතන. මේවර තේරෙන සයනහස ඒක ඇත්තෙන්ම මේ රාශාස් රාශාස් තමයි පිටමැද්දෙන් මට තේරෙනවා. මේ ටිකක් වෙලා ගියාට පස්සේ ඒක සංසුන් වෙනවා. ඒ කියන්නේ දෙකක් දිගයි එකක් කෙටි විනාඩි 5ක් 3ක් විතර යනකොට ඒක සියුම් වෙලා නැතුණා සයන්හාස. ඊට පස්සේ ඒක නැති වෙනවා එක්ක මට ආයෙ තේරුණා තව ගැස්මා. ඒත් ඒ හැරීම මට තේරුණා නාඩි වේගය තමයි ඒ හෘදස්ස ස්පන්දනය කියලා මට හිතුණා. ඒකත් එක වෙලා යනකොට සයන්හාස සංසුන් වුණා. ඊගාවට මම පරයන්ක පිටුම හිත කයේ පිටුමට හිත යොමු කරා. ඊගා ඒ අතරේ හිත කීප විටක් බාහිර අරමුණු වලට ගියා. ගිය බව මම දන්නේ නැවත ආපහු මුල් පිටුමට හිත ආවට පස්සේ ඒ ආවට පස්සේ මට මුලින් ඉඳන් පුරුද්දක් තිබුණා ඒක සොයනස් හරිද කියලා දැනගන්නයි කතා ඇහුවේ. මට ආවට පස්සේ ඒක එකපාරට හිතනවා මේක කාමච්ඡන්දයක් මේක ව්‍යාපාදයක් ඉස්සර මම කිව්විට ගැම්බ්‍රින් කාමච්ඡන්දයක් කියලා ගස්තර කියනවා. මෙතෙක් ඉඳලා තියෙන කාමච්ඡන්දක කියන එකද දැන් ආවේ කාමච්ඡන්ද. ගිහිල්ලා ආවේ කාමච්ඡන්දකට කියලා ව්‍යාපාදයකට කුකුසකට. ඒ කියන්නේ නැවත ආවේ ආනාපානට නෙවෙයි. ආනාපාන නෙවෙයි ශරීරයටයි මං ආවේ. එතකොට ශරීරයේ ආපු ශරීරයේ ආපු එකට කාමච්ඡන්දයක් කියලා පැටලවනවා. නෑ සනස් මම හිත ගිහිල්ලා ආවේ කාමච්ඡන්දයකට කියලා මම සිට පැමිණියේ කාමච්ඡන්දේ කියලා. නෑ ස්වාමීන් වහන්සේ මම ගිහිල්ලා තිබුණේ කාමච්ඡන්දයකට. ඔව් ඊට පස්සේ ශරීරයට ගත්තට පස්සේද කල්පනා වෙන්නේ. ආවට පස්සේ තමයි මට තේරෙන්නේ මම ගිහිල්ලා මම ඉබේම එනවා නැවත මගේ ශරීරේ පිහිටුමට. ඒ කියන්නේ ශරීරෙට ඉඳලා ඇවිල්ලා තියෙන්නේ කාමච්ඡන්දක ඉඳලා. ඉඳලා කියලා මට තප්ප දෙක තුනක් ගිහින් පස්සේ ආපහු නැවත එනවා. ඒ මට ආවට පස්සේ ඉබේම හිතන සොයනස් මම හිතනවා මේ මේ කාමච්ඡන්දේ තමයි ඉඳලා තියෙන්නේ. ඉබේම හිතනවනම් ඒක වගකීමට ගන්න එපා. හිතනව නම් කෙලෙස්. හිතනවා නෙමෙයි සොයනස් හිතෙනවා. හිතෙනවා නම් අනුන්ගේ දරුවෙක්. මගේ දරුවෙක් නෙමෙයි. ඒක සොයනස් මම නවත්ත ගන්න ඕනද? නෑ නෑ නෑ. අනුන්ගේ දරුවා හදන්න යන්න එපා. තමන්ගේ දරුවෝ තමයි හදාන්නේ. හිතනව නම් වැරදි හිතෙනව නම් ඒක පිළිබඳව පසුතැවිලි වෙන එකටයි පුතඥකම කියන්නේ. ඒකට පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ. ඉස්සර සායන මම තදින් අර කාමචන්දයක් කියලා හිතනවා. දැන් මම අර සායන සිය කිය බනානුව ඒකේට ගැටෙන්නේ නැහැ, බැඳෙන්නේ නැතුව මම නිකන් ස්වභාවික නිකන් බලන් හිටියා. ඒකෙන් පස්සෙ ඇත්තෙන් සයන්හස භාවනාවට ගොඩක් සාර්ථකයි කියලා හිතුණා ඊයේ සෑයින් පස්සේ. වැඩි සාර්ථක වෙනවා. ගිහිල්ලා ආවට පස්සේ මෙච්චර කලබලෙක ඉඳලා හරි කමන්නේ කයට ආවා. දැන් ඊගාට එන චිත්තක්ෂණය පිවිතුරුයි කියලා දන්නවනම් තිබුණේ කාමචන්දේ කියලා කෙලෙස් සමාදන් වෙන්නේ නැතුව අකුසල සමාපatti කරන්නේ නැතුව දැන් ආවට පස්සේ මම ඉස්සරහට යන චිත්තක්ෂණේ 100%ක්ම පිරිසුදු එකක් නේ කියලා පශ්චාත්තාප නොවි මේකට සමාදන් වෙනවා නම් ඒක ඩබල් පොසිටිව් එයිසන්හස අලලා තියෙන හොඳ ට්‍රැක් එකට ඒ නිසා එහිමීට අනුග්‍රහකරනද ඒ නරක දේවල් විවේචනය කරකට ඉන්න එපා ඊගාවට යන්නේ මම හොඳ තැනකට කියන එකට පශ්චාත්තාප නොවිච්ච හිතකින් ඉදිරි චිත්තක්ෂණය මම යනවා කියන අදිෂ්ඨානය ගත්තොත් ඊට පස්සේ පුදුම තිරියන් වීමක් වෙනවා හිත. අනික සයන්හන්සේ මතක් වෙච්ච දේ මොකද මට මතක නැහැ භාවනාවෙන් පස්සේ මොකේද හිත ගියේ කියලා. ඒ ගැන ආයෙ කතා කරන්නත් එපා. ඊගාවට එන චිත්තක්ෂණේ පිවිතුරුයි කියන එකට හිත ගියා නම් ඕක ගැන අපිට කාලය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සයන්හන්ස සයන්හන්ස මේ නිරෝගී වාසුව දීර්ඝායුෂ්ක වේවා. නෑ සයන්හන්සේ කියන්නේ. නිවන් සබල වේවා. කවුද ආයෙ කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ මම මාස හතරක් භාවනා කරා. ඒ භාවනා කරයින් පස්සේ මට දැන් සති දෙකක වගේ ඉඳලා මට දැනෙනවා මට කවුරු හරි උපදෙස් දෙනවා වගේ මගේ මට ඇතුළෙන්ම දැනෙනවා මට උපදෙස් දෙනවා වගේ සමහරලාට මං කරපු පින් මතක් වෙනවා පින් මතක් කරනවා සමහරට මං කරපු පින් මතක් කරනවා සමහරට මං කරපු පව් මතක් කරනවා හුඟකට උපදෙස් දෙනවා කියන එක හැමතිස්සෙම මගේ හිත ඇතුළේ එක මට මට දැනෙනවා ඒ කියන්නේ මගෙත් එක තව කෙනෙක් කතා කරනවා වගේ අදහසක් ඒක තමංගේ සතිය පීටි වල බාධාවක් විදිහට පෙන්නේ නැත්නම් සතිය කරනකට අනුග්‍රහයක් විදිහට සතිය පිහිටවනකොට බාධා සමහර වෙලාවට මම සතිය තිබ්බත් මට හඬ ඇහෙනවා. ඒ කියන්නේ හඬක් නෙමෙයි. ඒ ඇහිීම දමන්න කරම අසසිල්ලද්ද බාධාවත්. දෙපැත්තටම තියෙනවා. වෙලාවකට උදව් වෙන වෙලාවලුත් නැ වෙලාවකට බාධාවලුත් තියෙනවා. එහෙම තියෙනවා නම් ඇයි මේක ඉෂුව එකක් කරගන්නේ? ඇයි කේස් එකක් කරගන්නේ? දෙපැත්ත තියෙනවා නම් වැහුළඟ තියෙනවා වැස්ස තියෙනවා අවුව තියෙනවා ඒ ඔක්කොම ඉතින් වරින් වර වාසිය වරින් වර අපහසුයි. ඇව ඉවගෙන කතා නොකර මේ උපදෙස් දෙන කතාව විතරක් මතු කරගන්න මොකක්ද ඒකේ තියෙන අරුමේ මොකක්ද ඒකේ තියෙන සුවිශේෂත්වය. මට තේරුන්නේ ස්වාමීන් වහන්සේ. දැන් මේ වෙලාවේදී අපිට තීත උණුසුම වෙනස් වෙනවනේ. ඒකත් භවනාට හොඳ නරක වෙනවනේ. ඒ වගේම බඩගිනි පිපාසා තියෙනකත් වෙනවනේ. එතන මේ උපදෙස් දෙන එකත් වෙනවනේ. ඒ එකක්වත් කතා නොකර මේ උපදෙස් දීම පිළිබඳ විතරක් මේ චෝදනාවක් වශයෙන් ඉදිරිපත් කරන මොකද්ද ඒකේ තියෙන සුවිශේෂත්වය? වෙච්ච නැති අරුම දෙයක් නිසා. ඔව් වෙච්ච නැති අරුම දෙයක් නිසා. මොකද මට මා සංඥා විදුවට ගණන් ගන්න භවනා සියුම් වේගන යනකොට පේන දේවල් නෙවෙයි අපට පේනවා කියලා හිතන දේවල් තමයි කරදර කරන්නේ. ඒව ගැන කතා කරන්න යන්න යන්න කෙලස් වැඩෙනවා. ඒව කතා නොකර ඉඳීමට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන්නේ නාභි වදති. අභිවදනය කරන්න එපා. ඒව කතා කරන කතා කරන්න වැවෙනවා. ඒ නිසා කතා නොකර වරින් වර මේක වාසීනේ. වරින් වර අවාසී මම බලනවා. සත්‍ය පවත්තගෙන එනික විතර නැත්තම් මේ ඒ කවුරු මොන උපදේශය දුන්නත් මම දැන් ඉඳගෙන ඉන්නවා. මම දැන් සක්මණේ හිටගෙන ඉන්නවා කියන එක දන්නවනේ. එහෙනම් අපිට අපිට තියෙන මගේ ජාම බේරිලා තියෙන්නේ ඕන කෙනෙක් උපදෙස් දුන්නා වගේ. ඒක නිසා ඒ දේවල් අතර මිශ්‍ර හැඟීමක් තියෙනවා නම් යෝගාවචරයට බලපෑමක් වෙලා නැහැ. මේක ඒකාන්ත වාසියක් කරලා තියෙනවා ඒත් පෙරදිලා. ඒකාන්ත අවාසියක් කරලා තියෙනවා ඒත් පෙරදිලා. මිත්‍රාංගීම තියෙනවා කියලා කියන තරම් විශ්වාසයක් තියෙනවා මේකෙන් එච්චර බලපෑමක් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ මම දිගටම භාවනාව කන්ටිනියු කරාට කමන්නේ නැද්ද නැත්නම් මම ටික දවසක් නවත්තන්න ඕන? නෑ නතර කරන්න ඕන කමන්නේ නැහැ. ඒ කවුරු උපදෙස් දුන්නත් අපිට තියෙන්නේ අපි ගත්ත වැඩපිළිවෙල කාය ජීවිත නිර්පේක්ෂව ඉදිරියට යන එක වැඩි වුණොත් පිස්සු හැදෙන එකනේ ප්‍රශ්නක් තියෙනවද නිකන් හිටියත් පිස්සුනේ නිකන් හිතන පිච්චේසාව පිස්සු ඩබල් හොඳ ඒක ඔය තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. බුදුහාමරොත් එක්ක යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒක ලෑස්ති වෙලා යන්න උඹ ඕන දෙයක් අවිල්ලා කියපන්. මම මගේ වැඩ පිළිවෙල කරගෙන යනවා කියලා මිශ්‍ර හැඟීම තියෙනවා නම් බය වෙන්න එපා. හොඳයි අපි විනාඩි 50ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපිට තියෙන්නේ තව පැයකොත් විනාඩි 10ක් විතර ගාණක් මේක දෙකට බෙදාගමු කියලා මම කියනවා භාගයක් සක්මන් කරමු භාගයක් පරියංග කරමු. ඒ කියන්නේ අපි මෙතන ඉඳලා 3යි කාල 3යි 25 වෙනකන් සක්මන් කරනවා 3යි 25 ඉඳලා විනාඩි 35ක් ගන්නවා පරියංගේ. තේරෙනවද දැන් මේ මං කියන කතාව? ඉතුරුලා තියෙන අපිට විනාඩි 10යි. සක්මන් කරන එක මදි නිසා තව විනාඩි 25ක් අමු පරියන්ක වෙලාවෙන් ඒකලා 3:25ට වාඩි වෙනවා. gediy ගන්න 3:25ට 25 ඉඳලා 4 වෙනකන් පරියන්කයක් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.